දෛ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි නිසරණනේ පවත්වන 214 වන භාවනා වැඩසටහනේ 4 වන ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. අපිට ලිඛිත ප්‍රශ්න ටිකීපයක් ලැබිලා තිනවා. අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡා පටන් ගමු. ස්වාමීන් වහන්සේ ඔක්කොම ප්‍රශ්න 11ක් ලැබිලා තියෙනවා. 9ක් කමටහන් දෙකක් පොඩි ඉල්ලීමක්. හොඳයි. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. සක්මන වේගයෙන් ගමන් කරමින් දෙපතුල් වෙත සතිමත් විමි. එය වෙහෙසකාරී විය. සෙමින් ගමන් කරමින් සමස්තයක් ලෙස ගමන දෙස දකිමින් ඇවිද්දෙමි. තබන තබන පියවර වේගයෙන් පිටුපසට ඇදී යන ආකාරයට සතියට හසු විය. ඒ සමගම ඇති වූ සියලු දැනීම් වේදනා හඳුනා ගැනීම සියල්ලද වේගයෙන් නැති වී යන බව දැනුනි. සෑම මොහොතකම මෙය නොනවත්වා සිදුවන අතර නැවත නැවත ඇතිවෙමින් නැතුව යන විශාල ක්‍රියාදාමයක් සහ දැනීම් රාශියක් දැක් දැක ගන්නා මනසක් හැර වෙනකක් නැති බව වැටහුණි. සක්මන මෙසේ දකිමින් සතිමත් වීම ගතසිත සැහැල්ලු ශාන්ත බවට පත් කරයි. පර්යංකය පසුගිය දින කීපයම නිින්ද නොනිින්ද අතර ස්වභාවයක පර්යංක කාලය ගෙවි ගිය බව හැඟුනි. ආරම්භයේ මනාව හුස්ම කෙරෙහි හෝ හුස්ම සංසිඳුණු ස්වභාවය අරමුණු කරගෙන පටන් ගත්තද ඉතිරි කාලය සිරුර පැද්දෙමින් නැවත සකසා ගනිමින් වශයෙන් මත් වූ ස්වභාවය ගත විය. අද උදේ පර්යංකයට හිඳ ගන්නා විටම සිත ප්‍රබෝධමත් ස්වභාවයක විය. හුස්ම සංසිඳුණු తত্ত্বය අරමුණු කරගෙන වැඩි වේලාවක් සිටිය හැකි විය. එය ප්‍රසන්න සාන්ත හාත්පස ආලෝකමත් ඊතා අවදිමත් කාලයක් විය. සිතවිලි ආවේම නැති තරම්ය. ක්‍රමයෙන් මේ తත්වයේ සියුම් පෙලීමක් සහිත වූ తත්වයකට හැරුණද එය සතිමත් බවට බාධාවක් නොවිය. පර්යංක කාලය මේ తත්ව දෙක අතර දෝලණය වෙමින් ගත වුණි. දෙකම ඔහේ තත්ත්ව දෙකක් ලෙස හඳුනාගෙන සිටීමට උත්සාහ කළද ශාන්ත ප්‍රසන්න අරමුණු රහිත తත්වය දැරීම වඩා පහසු විය. මේ කරුණ සලකා බලා අවවාද අනුශාසනා ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ස්වාමින් වහන්සේට නිරෝගී සුවය පතමි. පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? නැද්ද? අයිතිකාරයෝ නැද්ද? හරි එහෙනම් මම නිකන් පොදුවේ කියන්නම්. ඒ කියන්නේ මට තේරෙන විදිහට නම් තාම ඒ කියන්නේ සමාධි පැත්ත හැදීගෙන එනවා. ඒ හින්දා දැනට ඕකේ විශ්වාසය ඇති වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් දැන් මේ තත්ත්වයට යන්න පුළුවන්. අපි තුමු විනාඩි 20ක් විතර ඇතුළතදී නැත්නම් විනාඩි 15ක් ඇතුළතදී හිත මේ තත්ත්වයට ගන්න පුළුවන්. මම මේ කතා කරන්නේ පරයන්ක සම්බන්ධයෙන්. අඩි 15ක් ඇතුළතදී හොඳට හිත එකඟ වෙනවා. එකඟ වෙලා බොහොම සමාහිත ස්වභාවයක පවත්වන්න පුළුවන්. සමහරලාට නිකන් ආලෝකවත් වෙලා වගේ තියෙනවා. ඊළඟට කායික සැහැල්ලුවක් දැනෙනවා. මේක බලන්න දැන් Tamanට විශ්වාසයෙන් ගන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ හැම පරයන්කක් ගානෙම දැන් විශ්වාසයෙන් ගන්න පුළුවන් නම් ඔන්න ඊළඟ පරයන්කටත් වාඩුණා විනාඩි 20ක් විතර යනකොට ඔන්න හිත මේ தත්වෙට එනවා. ආයි මේ தත්වෙ පාත්තන්න පුළුවන්. ඊළඟ පරයන්කෙදිත් ඔන්න වාඩුණා විනාඩි 20ක් 15ක් යනකොට ඔන්න ආයිත් මේ தත්වෙ පාත්තන්න පුළුවන්. එහෙමනම් දැන් හිතේ යම් පමණකට සමාධියක් දියුණුවලා තියෙනවා. දැන් සමාධිය ඒ කියන්නේ මේක තව ටිකක් ඇත්තටම මෙහෙම කරනකොට තමයිලාට ආනාපාන සතිය හරහාමත් ඉස්සරහට යන්න ඉඩ තියෙනවා. එහෙම යන්නේ නැත්තම් පොඩ්ඩක් කෙලින්ම يعني හුඟාක් අය සැහැල්ලු වෙනකන් ඉන්නේ නැතුව වදින ස්ථානවලට දාන්න පුළුවන්. ඒ කියන්නේ මේ අත් දෙක අතර තියෙන මේ වදින තැන. මෙතන උණුසුමක් දැනෙනවා නැත්නම් එක අතක බර අනිත් අතට දැනෙනවා. ඒක එක තැනක් වශයෙන් ගන්න පුළුවන්. නැත්නම් පාද දෙක වදින තැන. එතෙන්ට හිත යොදන්න පුළුවන්. නැත්නම් මේ කොට්ටෙත් එක්ක ස්පර්ශ වෙන තැන්. එතෙන්ට හිත යොදන්න පුළුවන්. මේ වගේ තැන් කීපයක් හඳුනගෙන, ප්‍රකට තැන් කීපයක් හඳුනගෙන, අර එකඟ වෙච්ච සතිමත් භාවය, හැදිච්ච සමාධිමත් භාවය මේ අලුත් තැනට යොමු කරන්න. යොමු කළා මේවා පොඩ්ඩක් හිත පවත්වන්න බලන්න අර විනාඩි 20කට පස්සේ. දැන් විනාඩි 20කින් හිත සමාධිමත් වුණා. අපි ඔහේ ඉන්නව වෙනුවට ඒ සමාධිමත් භාවය පාවිච්චි කළා කායික වශයෙන් දේවල් බලන්න නිරීක්ෂණය කරන්න පටන් ගන්න. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව අවුරුදු 5ක් තිස්සේ මූල කර්මස්ථානයේ ලෙස උදරයේ පිම්බීම හැකිලිම මෙනෙහි කරමි. දැන් එහි දැනීම පමණක් බලමි. කයේ දහඩිය දැමීම රස්ණය සීතල තද ගතිය හිරි ගතිය දුවන බව දැනේ. කයේ සැහැල්ලු බව හා හිත පමනක් ඇති බව දැනේ. අරමුණේ සිත නිසලව ඇත. සිතවිලි වරින් වර ඈතින් එනවා යනවා දැනේ. ඒ ගැන නොසිතයි. හිතට ප්‍රීතිය ප්‍රමෝදය හා වරින් වර ආලෝක අඳුරු ස්වභාව ප්‍රභාස්වර ආලෝකයක් නිතර පවතී. ඒ ගැන අවධානයක් නොමැත. හිතට වැඩ අඩු නිසා විනාඩි 50ක් විතර ගිය විට දැන් ඇති කියා සිතේ. භාවනාව නතර කරයි. වරහන් ඇතුලේ හිස පහත් වී කය ඇලවි ඇති බව වැටහේ. නැවත ක්‍රමානුකූලව කය ඍජු වේ. ඔබ වහන්සේගෙන් යම් උපදේශක් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. හ්ම් කාගෙද කියලා දැනගන්න පුළුවන්ද? අවුරුදු 5ක් තිස්සේ කරනවා කියලා තියෙනවානේ. ඒ කියන්නේ මේ දිගටම ගෙදරදී භාවනා කරනවද? ඔව් අවුරුදු 5ක් තිස්සේ භාවනා කරනවා. ඔව්. රාත්‍රී කාලේ තමයි වැඩියෙන් භාවනා කරන්නේ. හරි. සක්මනක් කරන්නේ නැද්ද? සක්මන් නම් කරන්නේ පොඩි එක්කෙනෙක් ගෙදරින් ඉඳලා ඉඳ නැහැ. එහෙමද? <laughs> ඉතින් රෑ 10ට විතර තමයි භාවනා කරන්නේ. සමහර දවසට රෑට හැවරුණාට පස්සේ දෙකට තුනටත් භාවනා කරන දවස් තියෙනවා. හරි. උඩරිම ඉන්න පුළුවන් විනාඩි 50ක් වගේ තමයි හැමතිස්සෙම. ඔව් කමක් නැහැ. අර මේ කියන්නේ අර ඉඳගෙනම කරනකොට පොඩ්ඩක් ඒකේ යම් යම් අසමබරතාවයෙන් එන්න පුළුවන්. ඒකයි මේ සක්මනක තියෙන වැදගත්කම. ඇත්තටම මේකෙන් තමයි ගානට ඉන්ද්‍රයන් සමබර කරන්න හොඳට අපිට අවස්ථාව ලැබෙන්නේ. විශේෂයෙන්ම සතිය ඉස්සරහට ගන්න අවස්ථාව ලැබෙන්නේ සක්මන හරහා. ඉතින් ඒකේ පාඩුව ඉතින් ඇත්තටම ප්‍රබලයි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මාක් හරි ක්‍රමයක් දාගන්න පුළුවන් නම් මෙහෙදි පුළුවන් තරම් වැඩියෙන් සක්මන කරන්න. සක්මන කළා ඒ කියන්නේ එතන එතන ඒ අරමුණේ සිහිය පිහිටවන්න පටන් ගන්න. ඒ කියන්නේ දැන් හැම පාදයක් ගන්නෙම දැනීම් ටිකක් තියෙන. දැන් මෙහි දැන් මෙහෙදි කොහොමද සක්මන කරන්නේ? මෙහෙදි නම් සක්මන සාමාන්‍ය ඉදිරියට කෙරෙනවා. සමහරටියක් කියලා යනකොට නිකන් පාවෙවිව යන ගතියකුත් තියෙනවා. හා කමන්නේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට කලින් හොඳට දැනුණාට පස්සේ පස්සේ යනකොට ඒ තරම් ඔච්චර දැනෙන්නේ නැහැ. එහෙමද වෙන්නේ? එහෙමයි. ඔව්. ඒක ඒකේ වැරද්දක් නැහැ. එතකොට බල කරලා හිත අරමුණට දාන්න යන්න එපා දැන්. ඒ වෙනුවට දැන් එහෙම පාවෙවි යන වෙලාවේදී හිත දුවනවද? එහෙම දුවනවද? හිත එහෙම දුවන්නේත් නැහැ. හරි. ඒ කියන්නේ ආයි දැන් බල කරලා අරමුණට දාන්න යන්නත් එපා. හිතට සැහැල්ලුවෙන් ඉන්න දෙන්න. ඒ කය සැහැල්ලුවෙන් සක්මන් කරනවා අරමුණත් නිකන් ඈතින් වගේ තියෙන්නේ නිකන් ඒ තරම්ම දැනෙන්නේ නැහැ. හිත වෙන කොහෙවත් යන්නේත් නැහැ. ඒ తත්වේ පවත්තන සක්මනේදී. ඒ යන විදිය හොඳයි. පුළුවන් තරමට වැඩිපුර සක්මනේ යෙදෙන්න. ඔව්. ඊළඟට ඔව්. අර මට උවමනාව තියෙන පැයකට වැඩි වෙලාවක් භාවනාවේ යෙදෙන්න. හා. අර වැඩ අඩු හින්දා දැන් ඇති කියලා හිත කියන නිතරම. විනාඩි 50ක් කියන්නේ ඉඳගෙන කරන එකේ විනාඩි 50 ප්‍රශ්නයක් නැහැ. සක්මන ටිකක් වැඩියෙන් කරන්න. මොකද දැන් මෙහෙදි සක්මනේ සක්මනේ ප්‍රයෝජනේ ගන්න. පුළුවන් තරම් සක්මනේ ප්‍රයෝජනේ අරගෙන හිත හොඳට අවදි වෙන්න ඉඩ දෙන්න. හිතේ අවදිමත් භාවය, කියන්නේ සියුම්ම බොහොම කියන්නේ අරමුණු අරමුණ බොඳ වෙලා යනකොට අරමුණ සියුම් වෙලා යනකොට ඒ තුලත් අවදියෙන් ඉන්න පුළුවන් ගතිය. ඒක හැදෙන්න ඕනේ. ඒක හැදෙන්නේ සක්මන හරහා හුඟක් වෙලාවට. ඒකේ පුළුවන් තරම් ඒ සක්මනේ යෙදෙනකොට දැන් අර අර විදිහට බොඳ වීගෙන යනකොට හිතන්න නිකන් පුංචි පුංචි දේවල් ආවට දැනනව නේද? ඒ ඒ දැනෙන දේවල් ඇති වෙන නැති වෙන ස්වභාවයම දකින්න. වෙන මොකක්වත් වැඩි විස්තර බලන්න යන්න අවශ්‍ය නැහැ. නිකන් ලාවට පේනවා මොකද්දෝ එකක් නේ ලාවට ඇතිවීමක් නැතිවීමක් ඇතිවීමක් නැතිවීමක්. මේ මට්ටම හිතේ පවත්තන්න. වෙන මොකක්වත් අලුතෙන් වෙන අරමුණු දෙන්න යන්න එපා. ඒ කියන්නේ බලන දේවල්, ලොකුවට දැනෙන දේවල්, මේ හිතෙන දේවල් ඒවට මොකකටවත් දාන්න නැතුව අර ලාවට Tamanට දැනෙන ඒ අරමුණේ විතරක් ඒක ඇති වෙන නැති වෙන ස්වභාවය දකිමින් සක්මනේ යෙදෙනවා. ඊට පස්සේ ඇවිල්ලා වාඩි වෙනවා. ඇවිල්ලා වාඩි වුණාට පස්සේ තායේ පිම්බිම හැකිලිමෙන්ද පටන් ගන්නෙත්. ඔව් පිම්බිම හැකිලිම. ඒකේ ගොරෝසුවට දැනෙනවද? මුලදී ගොරෝසුවට දැනෙනවා. හරි. ඊට පස්සේ සිවුම් වෙලා. හරි. කය සිත දෙක සමහරට නොදැනීම යන වෙලාවල් තියෙනවා. හා. එතකොට බලන්න يعني කය දැන් පිම්බිම හැකිලිම කරනකොට ඕකේ ඒ අරමුණ ගෙවිලා ගියා නම් ඊළඟට කායික වශයෙන් වෙන මොන හරි අරමුණු තියෙනවා නම් ඒවත් බලන්න ඕනේ දැන්. يعني කයේ හිතන්න අර වැදින මෙහෙම අත් දෙක වදින තැන් ඊළඟට පාද දෙක වදින තැන් කය වෙන කොහේ හරි මතුවෙනවා නම් මොනවා හරි නලියන ගතියක්, තද වෙන ගතියක්, හිර වෙන ගතියක්, කම්පණ වෙන ස්වභාවයක්, සෙල වෙන ස්වභාවයක් මේ ඔක්කොම ප්‍රශ්නයක් නෑ දැන්. අපි මූල කර්මස්ථානයක් වශයෙන් මුලදී ඔන්න මේක පටන් ගත්තට ඒක තුනේලා ගියාට පස්සේ මුළු කයම වළංගු වෙනවා. මුළු කයෙම ඕනම තැනක තියෙන දෙයක් ඒ වගේ බලන්න පුළුවන් තරම් දැන් උත්සාහත් වෙන ඒවත් බලන්න. දැන් අද ඉඳලා ස්වාමීන් වහන්සේ මේ ඉඳගත්තාම නිකන් ඒකේ කරන්ට් එකක් දුවනා වගේ. හා. වෙලාවට දැනනවා. ප්ලග් එකක් ගාව නෙමෙයි හිටින්නේ. <laughs> හරි. එතකොට ඒක ඉච්චර ගණන් ගන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මේ එනවා දැනෙනවා නැති වෙනවානේ. ඒකත් නිකන් බලන්න ආවා ඒකත් ගියා. කියන්නේ කොහොමත් හිත එකඟ වේගෙන එනකොට ඔය වගේ දේවල් එනවා. නිකන් එක පොඩ්ඩක් අත අත පොඩ්ඩක් නැවිසි වෙනවා වගේ දේවල්, කන් එක පාට යම් ගැසෙනවා වගේ දේවල්. ඒක වෙන්න පුළුවන්. ඒවා එච්චර ගණන් සලකන්න දෙයක් නැහැ. අර දේ මූලිකත්වය දෙන්න. ඒ කියන්නේ මේවත් බල මේ පිම්බීමක් හැකිලීමක් අර වගේ සිනිඳු වේගෙන එනකොට, සියුම් වේගෙන එනකොට ඒකෙත් අර පිම්බීම් හැකිලීම් සංඥා වෙනුවට හුදු දැනීම මෙතන තියෙන්නේ. දැනීමක්, හට ගැනීමක්, අවසන් වීමක්. තවත් දැනීමක්, හට ගැනීමක්, අවසන් වීමක්. හරි මේ කායික වශයෙන්ුත් දැනෙන ඕනම දෙයක් එතනක් තියෙන අන්න පටන් ගැනීමක් තියෙනවා, පොඩි වෙනස් වීමක් තියෙනවා, අන්න අවසන් වීමක් තියෙනවා. මේ ටික හොඳට දකිමින් ඉන්න. දිගට කරගෙන ගිහිලා ආයෙ තව ටිකක් කරුණාට පස්සේ ආයෙ පොඩ්ඩක් කියන්න. ගරුතර ස්වාමින් වහන්ස අවසරයි. ඉදිරි කාලවලදී ආනාපාන සති භාවනාව බාධකයක් නැතුව කරගෙන ගියත් මෑත කාලයේදී ආනාපාන සති භාවනාව ගැන ආස්වාස ප්‍රස්වාස කෙරෙහි සිත යොමු කළත් එයට අවධානය ගත නොහැක. එවිට කඳ වී එවිට තද වීරෙන් උත්සාහයෙන් එයට හිත යොමු කළත් කළ සිටියත් එම කාලය අපතේ යන බවයි මට වැටහුණේ. එම නිසා බුදුගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුබේ ඉන්ද්‍රිය භාවනාව අතරට කරමි. සක්මන් භාවනාව නිතර කරගෙන යනවා. පටවි ගතිය හොඳට හිතට දැනගෙන එය කරගෙන යමි. හිතට වෙන අරමුණක් නොදැනිනි. මම නවක භාවනා යෝගියෙකි. එම නිසා ඉදිරියේදී කරගෙන යෑමට මෙයට කාරුණික පිළිතුරක් පාද නමස්කාර කරමින් ඉල්ලා සිටිමි. පොඩ්ඩක් ඒකත් දැනගන්න පුළුවන් නම් හොඳයි. දැන් සන්නයි. ම්ම්. ඒ කියන්නේ කලින් ආනාපාන සතිය කරා දැන් තේරෙන්නේ නැද්ද? මේ දැන් කරගන්න මේ අමාරුයි ආශ්වාස ප්‍රශ්වාස මොනවාක්වත් ඔලුවට ගන්න බෑ. දැනෙන්නේ නැද්ද? දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ මේ ඒ කියන්නේ සක්මනේ ගිහිල්ලා එනකොට ආනාපාන සතිය සියුම් වෙලාද? එහෙමද තේරෙන්නේ? නෑ මට gederin දින්දෙත් ඒ ආනාපාන සතිය කරගන්න බැරි වුණා. නෑ ඒක දැන් ඉස්සර කරා කියව කිව්වේ. මුලින්ම කරා. ඔව්. අසනීප වුණා හතිය වගේ ඊට පස්සේ ඉඳන් මට ඒක කරන්න අපහසුතාවයක් ඇතිවෙනවා මේ නවතිනවා වගේ තේරෙනවා මේ හුස්ම හිර වෙනවා වගේ. කට වහගෙන ඉන්නත් බෑ මේ කට අරගෙන ඉන්න ඕන නැත්තම් හුස්ම ගන්න අමාරු හිර වෙන ගතියක් තියෙනවා. අපි එහෙනම් පොඩ්ඩක් කමටහන මාරු කරමු. ඒ වෙනුවට පිම්බි මහැකිලිම දාන්න මේ පැත්තට මාරු කරන්න පුළුවන්. ඒකෙන් මොකද කියන්නේ අපිට පොඩ්ඩක් අර චංචල අරමුණක් සොයා ගැනීම තුළ සතිය ඉස්සරහට ගන්න හරි පහසුයි. ඒ නිසා මේ මොකද එතනත් අපි සතිපට්ඨානයේ පැත්තට නැඹුරුණා නම් කෙලින්ම මේ කියන්නේ යන පාර හරිම ඍජු පාරක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඔව් ඒ නිසා මේ වාඩි වෙලා දැන් බලන්න කියන්නේ අපිට නාසිකාග්‍රේ හිත පවත්වනව වෙනුවට මේ උදර ප්‍රදේශයේ හිත පවත්වනවා. උදර ප්‍රදේශයේ හිත පාත්වනකොට උන් තේරෙනවා ආස්වාසයත් එක්ක මේ උදරයේ යම් චලනයක් සිද්ධ වෙනවා. ඉස්සරහට නිරායාමක් සිද්ධ වෙනවා. අන්නේ නිරායාම තුල හිත පාත්වනවා. එහෙමයි සර්. හට ආයේ හුස්ම පිට කරනකොට මේක ආපස්සට එනවා. ආපස්සට ඒම තුල හිත පාත්වනවා. මේකට ගාක් සමාන ක්‍රියාත්මක ක්‍රියාවලියක් මෙතනක් තියෙන්නේ. ඒ නිසා ආස්වාසයේ බලනවා වෙනකොට පිම්බීම හොඳට බලාගෙන ඉන්නවා. ඒකේ මුල මැද අග හොඳට බලනවා. ඊට පස්සේ ඔන්න පොඩි විරාමයක් තියෙනවා. මම මුලින් කරා ස්වාමීන් වහන්සේ මට ඒක අල්ලගන්න අමාරු වුණා ඉස්සරම. නෑ නෑ පුළුවන් දැන් පුළුවන්. මේ ඕන්න මෙතන අත තියාගෙන ඉන්න. අත තියාගෙන ලොට්ටක් නිකන් බලන්න. මේ ඇත්තටම නිකන් අත හෙල්ලෙනවාද? සමහරවිට එහෙමත් කරත හැකියි. නිකන් වමනාවෙන් මේමක් එක්ලිමක් කරන්න එපා. ඒ කියන්නේ අත පොඩ්ඩක් නිකන් මේ ගාක් එහාට මෙහාට යනවා නෙමෙයි මේ අඟලෙන් අටෙන් එකක් වගේ තමයි ඉතින්. ඊටාම සියුම් චලනයක්. දැන් ආස්වාස ප්‍රස්වාසය කියන එකත් හරිම සියුම්නේ. මේක මේ නැතුව මේ මහා ලොකු දෙයක් නෙමෙයිනේ. ඒ වගේමයි මෙතනත් තියෙන ඉතාලම සියුම් චලනයක් තියෙන්නේ. ඒ කියන්නේ සක්මනක හොඳට යෙදලා වර්තමානට හිත අරගෙන සතිය ටිකක් වර්ධනය කළා. ආවනම් මේක සියුම් වෙලා තියෙනවා. ඉතින් එතන පොඩ්ඩක් හිත පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. මොකද දැනට වෙන මොකද්ද අර වෙන වෙන භාවනා වගේක් කරනවා කියන්නේ. භාවනාවෙන් මට ටිකක් සමාධිය වගේ එනවා. හා. ඒක ටිකක් වෙලා ඉන්න පුළුවන් පැයක් විතර වගේ වෙලාවක්. නෑ ඒකේ يعني මුළු පැයම ඒකේ ඉන්න ගියොත් මෙතෙන්ට දාන්න බෑ. එතකොට ඒ කියන්නේ ඕන්නම් ඉතින් අවශ්‍යම නම් විතරක් එතෙන්ට යන්න. මොකද මෙතනින් අපිට ඊට වඩා දිග ගමනක් යන්න පුළුවන්. දැන් බුදුගුණ භාවනාවක්, මෛත්‍රී භාවනාවක් ඒවා ඉන්න සමත භාවනානේ. ඒකෙන් යන්න පුළුවන් සීමාවක් තියෙනවා. නමුත් අපි ආනාපාන සතිය වගේ දෙයක් පිම්බීම හැකිලිම දෙයක් හරවන්න පුළුවන් විපස්සනා පැත්තට. ඒකයි. ඒකේ ඒකේ වාසිය ගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා බුදුගුණ භාවනාව ඕන්නම් පොඩි වෙලාවක් කරලා හිතේ යම් සංසිඳීමක් හදාගන්න ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ හිමීට බලන්න කොහොමද දැන් මේ හිතේ ඇතිවෙච්ච එකඟතාවය හරහා දැන් බලනවා මේ හුස්ම ගැනීමත් එක්ක උදරයේ ප්‍රදේශයේ මොකක් හරි චලනයක් මට අහු වෙනවද තේරෙනවද අන්නේ දැනීම තුල හිත පවත්වන්න ඕනේ නම් ඒ දැනෙනවා නම් හොඳට තේරෙනවා දැන් පිම්බෙනවා කියලා තේරෙනවා නම් ඔන්න පිම්බෙනවා කියලාත් මෙනෙහි කරන්න හැකිරෙනවා බව තේරෙනවා නම් හැකිරෙනවා කියලා මෙනෙහි කරන්න සක්මන කරද්දී හිත පිට යන්නේ එහෙම නැද්ද පිට යන්නේ නැහැ මේ මට අරමුණක් නම් ගන්න අමාරුයි අකමන්නේ ඒකට ප්‍රශ්නයක් නැහැ කියන්නේ අරමුණක් ගන්න අමාරුයි කියන්නේ පාදයේ වැදෙන තැන තේරෙනවද? වැදෙන තැන. එතන තමයි අරමුණ. හ්ම්. ඒක තමයි අරමුණ. ඔව්. වැදෙන තැන තේරෙනවා. ඔව්. ඒක තමයි හිත තියන්න ඕනේ. වදිනවා වදින තැන තේරෙනවා. අන්න එතෙන්ට අපි මුළු අවධානය එතෙන්ට යොමු කරනවා. එහෙමයි. ආයේ දකුණු පාදයේ වදිනවා මුළු අවධානය එතෙන්ට ඒ වැදුනට පස්සේ වදිනත් එක මේ තේරෙනවනේ හොඳට. අන්නේ අන්නේ වැදීමට හිත යොමු කරනවා. ඒක දිගට කරගෙන යන්න. හොඳයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. පර්යංක භාවනාව වෙනදා මෙන්ම අද උදෑසනදම මම මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යනුවෙන් ආරම්භ කළෙමි. එහෙත් කය දෙස බලා සිටීමේදී ආනාපාන සතිය හෝ බඩ පිම්බීම හැකිලිම ටික වේලාවක් යනතුරු නොදිටිමි. පසුව ඇඟ දැවටෙන සුලන් රැලි හා සතකු කනවා වැනි දැනීමක් ඇති වූ අතර ඊටාම සිහින්ව නාසයට ආශ්වාසයක් ඇතුළු වන්නට විය. මෙය හරිහැටි නොදැනිනි. එහෙත් කඳ ඍජුව තබාගෙන හුස්ම ඇතුළු වීම පිටවීම මෙනෙහි කළෙමි. ටික වේලාවකින් පැරණි සිද්ධි එකින් එක පෙනෙන්නට විය. එහෙත් මාහට මූල කර්මස්ථානයට ඉන්පසු එළඹීමට නොහැකි විය. එකවරම ඇඟ කිලිපොලා යන ගැස්මක් ඇති විය. දෙවන තුන්වන පර්යංකේදී මූල කර්මස්ථානයට ඒමට කොහෙත්ම නොහැකි විය. බඩ පපුව තද වීම් ආදී විවිධ වේදනා ඇතිවිය. ඒ ගැන මෙනෙහි කළමි. මුල් දින වලදී සැහැල්ලුව නොතිබුණි. මාහට නැවත මූල කර්මස්ථානයට එළඹීම අපහසු වේදයි කරුණාකර ධර්මාවාදයක් දෙනමෙන් ගෞරවෙන් ඉල්ලමි. සක්මන් භාවනාව. ඔබ වහන්සේ ඊයේ කියා දුන් ආකාරයට පා ඔසවන විටත් ගෙන යන විටත් තබන විටත් මෙනෙහි නොකරම දැනීම පමණක් ඇතුව සක්මන් කළෙමි. මෙහිදී මම ඇවිදිනවා යන්න හොඳින්ම ප්‍රකට විය. යම් යම් විටක විවිධ සිතිවිලි ගලා ආවත් ඇවිදීමට සිත යොමු කිරීමට හැකි විය. ඒ සම්බන්ධව මාහට ඊටා සතුටක් ඇති විය. ඉදිරියට යෑමට ධර්මාවාදයක් දෙන ලෙස ගෞරවයෙන් අයද සිටිමි. ඔබ වහන්සේට වහා වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. සක්මන තේරුණා නම් ඒක ටිකක් අලලා ගිහිල්ලා තියෙනවා නම් ඒක කමක් නැහැ. ටික වැඩිපුර යෙදෙන්න. ඒ කියන්නේ ඒකෙන් ඉස්සරහට එන්න පුළුවන් නම් ඒකෙන් සතිය ඉස්සරහට ගන්න පුළුවන් නම් පරයන්ක ඉබේම හැදෙනවා. ඔය තියෙන කියලා තියෙන පොඩි පොඩි බාධා ටික මගහැරලා යාවි. එච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒ කියන්නේ සමහර වෙලාවල් වලට අපේ පරයන්කේ අපි බලාපොරොත්තු වෙන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. සමහර ලාට ඉතින් ගන්න දෙයක් නැහැ. සමහරලාට ඔන්න හිත පිට යනවා, ඊළඟ ඇඟපත රිදෙනවා, මේ මොකක්වත් හරියන්නේ නැහැ. මේ ඊළඟට ඉතින් හැබැයි පොඩ්ඩක් ආයෙ සක්මනක් කළා ආයෙ වඩනවා වන්න දැන් ආයෙ හොඳට ඉන්නවා. ඒ වගේ ඉතින් මේකෙත් තියෙනවා උඩයට ෑම් තියෙනවා. සමහර දවස්වලට හොඳයි සමහර දවස්වලට හොඳ නැහැ. නැත්නම් සමහර පරයන්ක හොඳයි සමහර පරයන්ක හොඳ නැහැ. හැබැයි මේ හැම එකෙම අපේ යමක් දිනු වෙනවා. මේකක්වත් අපත යන්නේ නැහැ. අපි හොඳ නැහැ කියලා අතහරින දේවල් වලදී පවා අපේ එක පැත්තකින් වීරය වර්ධනයක් වෙනවා. අනිත් පැත්තෙන් මේ හොඳ නැති ස්වභාවය කියලා අපි මේ වර්ග කරපු ස්වභාවය තුලත් අපි මධ්‍යස්තව උපේක්ෂාවෙන් ඉන්න පුරුදු වෙනවා. ඉතින් මේකත් නිකන් අර අටලෝ දහම් වගේ තමයි. ඒ නිසා එච්චරම මේ හිතේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. සක්මණෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න. පැයකමාරක් හරි කමන්නේ සක්මණේ වැඩි ප්‍රයෝජන දෙන්න. ඔන්න පිටරන්න පැය භාගයක් විතර වඩලා ඉන්නවා. හිතේ අර සම්බරතාවය නිකන් මේකෙන් අර ගන්න ඕන සැහැල්ලු ස්වභාවය. හිතේ ප්‍රමෝදය පවත්ව ගන්න උත්සාහත් වෙන්න. මම හිතනවා ඉස්සරහට හරියයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව කරන විට මගේ සිතට සිතවිලි ගලාගෙන එනවාය. සිත සමාධියකටපත් වූ විට සිතට එන සිතවිලි වටහා ගැනීමට නොහැකිය. නොහැක. විනාඩි 3කට වඩා සිතෙහි සමාධිය රැඳෙන්නේ නැත. පසුගිය දේවල් සිතට එනවාය. ඒවාට වෙන්නේ මොනවාද කියා බැලීමට නොහැක. මම එවිට සිතට ඇතිවෙන්නේ දුක්සහගත තත්වයකි. මා මේ කරුණ වලින් මිදී ඉදිරියට කුමක් අනුගමනය කළ යුතුදයි පහදා දෙන්න. පර්යංක භාවනාවද කරමි. මම ගොඩ ගොඩක් වෙලාවක් එසේ රැඳී සිටීමට නොහැක. එසේ සිටින විට දණහිස් දෙක ළඟින් අධික වේදනාවක් දැනෙනවා. එය බොහෝ වේලාවක් යනකම් මගහරෙන්නේ නැත. මෙය ඉදිරියට කරගෙන යන්නේ කෙසේදයි පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. ඔව් දැන් මේකෙත් මේ සක්මන් භාවනාවේදී මේ හුඟා අතීත සිතුවිලි එනවා කියලා එහෙම තියෙනවා. ඊට කලින් එකෙදිත් අර පරයන්ක භාවනාවේදී අතීත දේවල් මතක් වෙනවා කියලා තිබුණා. ඒක අතකින් ඉතින් ඔය එළියට යන එකත් හොඳයි. නැත්නම් ඉතින් ඔක්කොම තැම්පත් වෙලා තියෙනවනේ. ඉතින් අපි කොයි දෙයක් හරි පැත්තට ගත්තා නම් ඒ කියන්නේ කොහොමත් හිතේ යම් සිනිඳු භාවයක් ඇති වෙනකොට හිතේ යම් පමණක සංසිඳීමක් ඇති වෙනකොට සමහරලාවට මේ පරණ මතකයන් අවදි වෙන්න පුළුවන්. නිකාං ඔහේ තිබිච්ච දේවල් අපි ඒ තරම් වැදගත්කමක් දීලා නැති දේවල් සමහරලාට ඔන්න හිතේ ගබඩා වෙලා තියෙනවා. නොදැනුවත්වම වගේ ගබඩා වෙලා. ඔන්න ඒවා මතුවෙනවා. ඒවා එහෙම අත්හැරලා දාන්න තියෙන්නේ. අපි මේ වෙලාවේදී ඒක මේ මොකද්ද? ඇයි මේක ආවේ? මොකටද මේක ආවේ කියලා ඒවා හිතන්න ගියොත් ඔන්න අපි පටලව ගන්නවා. ඒවා ප්‍රශ්නයක් නෑ. ඉතින් ආවා. ආව නැති යන්න දෙන්නයි තියෙන්නේ. අපි ආයේ ඒකට මොකක්වත් මේ උදව් කරන්න යන්නේ නෑ. එයාට එපයි කියන්න යන්නෙත් නෑ. ගැටෙන්න යන්නෙත් නෑ. ඉතින් ආවා එහෙම යන්න දුන්නා. අපි බුලුවන් තරම් මේ එන එන දේවල් අතහරින්න තමයි ආකල්පයක් වශයෙන් තියෙන්නේ. හිතට එනවා අපි නවත්තන්න යන්නෙත් නෑ. ආවට පස්සේ හැබැයි එහෙම යන්න දෙනවා. මොකක්වත් ඒක එයාට මොකක්වත් මේ උදව් කරන්න යන්නෙත් නෑ. එයාත් එක ගැටෙන්න යන්නෙත් නෑ. ඊළඟට මෙතෙන්දී නම් මේ ප්‍රශ්නේදී දැන් කියන එකෙදිත් සක්මනේදී ඉතින් පොඩ්ඩක් මේ අරමුණු වෙනවා කියන එක ඉතින් ඔක ස්වාභාවිකයි. ඕක ගැන ඉතින් අඬලා වැඩක් නැහැ. දිගට කරන්නයි තියෙන්නේ. පුහුණුව මදිකමයි තියෙන්නේ. ඒ නිසා මේ කොහොමත් සක්මන පොඩ්ඩක් හරියන්න ඉතින් වෙලාවක් යනවා. ඉතින් ඒක එච්චරම ගැටලුවක් කරගන්න එපා. උනන්දුවෙන් කරගෙන යන්න. කියන්නේ දැන් එච්ච මේ කාලයක් තියෙනවනේ අපිට තව. ඒ නිසා මේ කාලේ ප්‍රයෝජනෙ ගන්න කියන්නේ අපි මේ තුල යෙදුන පමණටයි මේක වැඩෙන්නේ. එහෙම නැතු මොකක්වත් මේකේ මේ රහස් නැහැ. තනිකර පුහුණුවමයි තියෙන්නේ. ඒ නිසා තමන් පුහුණු වුණා නම්, ගෙදෙද්දිත් මේ කටයුත්ත හොඳට කෙරුණා නම් අන්න අපිට ඉස්සරහට ගන්න පුළුවන්. ඉතින් නින්දා තමන් තේරුම් ගන්න තියෙන තමන් මේ පටන් ගත්තා විතරයි. නැත්තම් මට මම මේකට වැඩි අවධානයක් යොමු කළා නැහැ. ඉතින් හින්දා තාම හිත පිට යනවා. හැබැයි දැන් ඔන්න පටන් ගත්ත අවධානය යොමු කරන්න පොඩ පොඩ ඉස්සරහට යන්න. අපි හිතමු දැන් ඔන්න පියවර පහක් සක්මනේ යන්න පුළුවන්. මේ සතිමත්ව යන්න පුළුවන් නම් ඒකෙන් සතුට වෙන්න. මොකද මේ හුඟාක් ලොකු ඈත තියෙන දේවල් අල්ලන්න ගියොත් හිතේ වික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ. නිකන් කනස්සල්ලක් කලකිරීමක් ඇති වෙන්නේ. එහෙම නෙමෙයි මම ඉස්සෙල්ලා නම් එක මොහොතක්වත් හිත එක තැනක තිබුණේ නැහැ. දැන් මේ දෙයනේ කියලා ඔන්න පියවර පහක් යන්න පුළුවන්. ඒත් ඇති කමක් නැහැ. ඊළඟට ඔන්න පියවර හයක් යන්න කරගන්නවා. ඊළඟ පියවර හතක් යන්න කරගන්න. අන්න ඒ වගේ මේ පොඩ පොඩ තමයි මේක කරන්න පුළුවන්. හුඟා බරට මේක ගන්න එපා. ඒ කියන්නේ හුඟා බර කරගත්තොත් භාවනාව මම අරම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා බරපතල විදිහට ගත්තොත් අමාරුයි. අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ මේක අඛණ්ඩව කරනවා කියන අදිෂ්ඨානයක් තියාගන්න. අඛණ්ඩව කරනවා කියන අදිෂ්ඨානයේ මිසක් ඒ ඒ පරයන්කේදී මම මෙහෙම කරගන්නවා අරම කරගන්නවා කියලා ලොකු බරපතල අදිෂ්ඨාන වලට යන්න එපා. වාඩි වෙලා වර්තමානයේ වෙන දෙයට ගැන බොහොම සරලව බොහොම විවෘතව එළඹෙන්නයි තියෙන්නේ. දෙපා නැමෙද ගෞරවයෙන් ලියමි. තෙරුවන් සරණයි. මෙදිනද උදේ තුන්ඩ පිබුදුණු මා කාමරයේ ඉදිරිපිට සක්මනේහි දෙපතුලේ කමඨහන මත සිහිය පීටුවා ගනිමින් 3:30 සිට සක්මන් භාවනාවේ යෙදුණෙමි. ඊටාම සතිමත්ව සෙමින් සක්මනේහි යෙදෙමින් සිටි මාගේ වම් කකුලෙහි දණහිස ළඟින් වේදනාවක් මතුවෙමින් ආවේය. වේදනාව අනිත්‍ය ලක්ෂණයෙන් බලා සිටින් අතහරිමි. දිගටම පැයක කාල සීමාවක් සක්මනේ යෙදෙන නමුත් ධාතුගුණ ප්‍රකට වීමක් නොදැනුනි. අපහසුවක්ද නොවිනි. 4:30ට සක්මන නතර කළ මා 4:45 වන විට පරයන්ක භාවනා ශාලාවට පැමිණියෙමි. මුලින්ම මාගේ තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේට নমස්කාර කර ආස්වාස පස්වාස බැලීම සඳහා ලබා දී ඇති කමඨහන් සිහියට නගා ගනිමින් භාවනා ආසනයේ අර්ධ පර්යංකෙන් වාඩි වෙමි. ඉරියව්ව පිළිබඳ සිතින් නිරීක්ෂණය කර ආස්වාස දිග කොට ආදී වෙනස්කම් දකිමින් ආනාපාන සති භාවනාව ඇරඹිමි. ඊටාම සතියෙන් සුපරික්ෂාකාරීව ආස්වාස ප්‍රස්වාස බලමින් පැය භාගයක් පමණ කාලයක් ගෙවිනි. එකවරම වම් කකුලේ උකුල් ඇටය තුලින් දරාගත නොහැකි වේදනාවක් ක්‍රමයෙන් වැඩි වෙමින් මතුවෙන්නට විය. ඒ වේදනාවක් බව සිහි කර ඊතා සෙමින් වම් කකුල දිගහැරියමුත් නාසිකාග්‍රේ කමඨහන මතම සිහිය පැවැත්වෙමි. ඒ චලනයෙන් භාවනාවේ වෙනසක් නො වූ බව දැනුණු බැවින් දිගටම කර්මස්ථානයේ යෙදුණෙමි. දැන් ක්‍රමයෙන් ශරීරයේ තනින් තන විදුලි සැරයක් ගමන් කරන්නාක් මෙන් වාඩි වී වාඩි වී භාවනා කොට්ටයයි ශරීරය ගැටි ඇති ස්ථානයේ සිට පිට දිගටම මේ ක්‍රියාව ගමන් කරමින් ඊතා අසහනකාරී තත්වයක් ඇතිවිය. වේදනාව අනිත්‍ය බව දකමින් දිගටම ආනාපාන සති භාවනාවේ යෙදෙමින් සිටින විට පිටපැත්තේ තිබූ වේදනාව නැති වී ගියේය. හිත දිරිමත් කරගැනමින් තවදුරටත් ආස්වාස ප්‍රස්වාස බැලීමේ යෙදී සිටියෙමි. දැන් දැන් නැවත නැවත කිහිලි යටින් පුපුරව ගසනවා වැනි තත්වයක් ඇති වී පපුව මැදට ගමන් කරමින් තිබින. එහෙත් කමඨහන් අත්නොහරිමි. දැඩිසේ තීරණය කරගෙන භාවනාවේ යෙදුණෙමි. ක්‍රමයෙන් පපුව තුල කුමක්දෝ හිර වී ඇති ආකාරයක් උගුරට හොටු වාගේ දියරයක් ගලා එන බවක්ද උගුර දෙපසින් පිම්බී හිරවිගෙන එන විදියක්ද දැනෙන්නට විය. එහෙත් දැඩි ශ්වසන අපහසුතාවයේ මත වුවත් ආස්වාස ප්‍රස්වාස සිදුවේදැයි බැලිමි. ආස්වාස කිරීමට අපහසුය. ප්‍රස්වාස කිරීමටද අපහසුය. මුළු පපුවම පිම්බෙමින් පවතී. මා හොඳ සීයෙන් ආස්වාසය බලමින් සිටි සිටිමි. කිව නොහැකි ආකාරයේ තදවන ගතියක් පපුවේ ඇතුළතින් සිදුවෙමින් තිබූ අතර අවට පරිසරය පිළිබඳ කිසිම දැනීමක් නොවිනි. ඇස් බොඳ වෙනවා ඇස් බොඳ වෙනවා මන් වසාගෙන සිටින ඇස තුලින් දැනිනි. කලාන්ත ගතියක් මතුවෙමින් තිබූ අතර ඒ මොහොතේ උදේ දාණය සඳහා සීනුව නාද වීමත් සමගම සොසන කිරීමේ ඊටාම අපහසු තත්වයක් දැනෙමින් තිබුණි. සීනුවේ නාදයේ සමගම මා ඊටා අපහසුයෙන් දෙනෙත් හැර බැලීම පරිසරයේ අඳුරු ගතියකින් යුක්තව තිබූ අතර නැගිට ඇවිදගෙන යෑමට පවා අපහසු තත්වයක් විය. ටික වේලාවක් සිටි ආකාරයෙන්ම වාඩි වී සිටි මා හෙමින් ඒත් අපහසුවෙන් නැගිට දාහනය සඳහා යෑමට පිටත් වීමි. මේ සිදුවීම කුමක්දැයි සිතා ගැනීමට පවා අපහසු අතර මේ මාගේ ජීවිතයේ අවසානයේ සිදුවන ආකාරය දැයි සිතමින් මා දාණයට සහභාගී වීම. පමණයි. පමණයි. නෑ ආසාවෙ නෙමෙයි. ඔබ වහන්සේ මේ සිදුවීම අසා කුමක් කෙසේ විසඳා දෙයිදයි නොදැනෙමි. මා පත්ව තිබෙන මේ අසරණ தත්වෙන් ගොඩේන්නට ඔබ වහන්සේගේ උපදෙස් ආධාර වත්මි. ඔබ වහන්සේ නිදුක් නිරෝගී බව අත් වේවා ප්‍රාර්ථනීය බෝධිනේ නෙමෙයි. මම හිතන්නේ මේ මේ අර දත්මිටි කාගෙන කරන්න ගිය එක තමයි පොඩ්ඩක් ප්‍රශ්නේ තියෙන්නේ. ඒ කියන්නේ අපි කරගෙන යනකොට හුඟාක් ඒ කියන්නේ අපි අනවශ්‍ය විදිහට වීර්යය දාන්න ගියොත් හිර වෙන්න ගන්නවා. දැන් පපුවත් හිර වෙලා ඊළඟට අතපයත් තද වෙලා කියන්නේ අපි අර මේ හැදීගෙන එනකොට ඒ කියන්නේ හැදීගෙන එනකොට කියන්නේ පොඩ්ඩක් තේරෙනකොට මේ එක්ක නිකන් හිත පිට යනකොට මේක කිටි කිටි නවත්තන්න හදනවා. එහෙම නැත්නම් අපි දුම් වේදනාවක් කෙනකොට බරපතල විදිහට ඒක මේ දරාගෙන ඉන්න යනවා. ඒ කියන්නේ ආරම්භක අවස්ථාවන් වලදී ආරම්භක යෝගාවචරයින්ට කියන්නේ වේදනාවක් එනවා නම් ඒකත් එක්ක ඔට්ටු වෙන්න යනවා කියන්නේ ඒ තරම්ම සුදුසු නෑ. ඒකත් එක්ක ඉන්න අමාරුයි තාම. ඒතර පොඩ්ඩක් ඉතින් අපිට ඉතින් පරාජය වෙන්න වෙනවා ඉතින් එතෙන්දී. අපිට තාම ඉතින් බැහැනේ ඉතින් තාම මේ අතදරුව වගේ මට්ටමක් තියෙන්නේ. එතකොට ඉතින් පොඩ්ඩක් ඉතින් නැගිටිනවා. නැත්තම් ඉතින් ඉරියව පොඩ්ඩක් මාරු කරනවා. නැත්නම් ආසනය පොඩ්ඩක් මාරු කරනවා. ඒ වගේ ඉතින් පොඩි පොඩි දේවල් කරන්න වෙනවා. මොකද තාම හදාගත්ත සතිමත් භාවයක්, සමාධිමත් භාවයක් මොකක්වත් නැහැ. තාම මේ පටන් ගත්ත විතරයි. ඒ නිසා මේ වීරය කියන එක අවශ්‍යයි. ඉතින් හැබැයි ඉතින් පොඩ්ඩක් මේ එහෙට මෙහෙට පොඩ්ඩක් ඒක මේ ඇඩ්ජස්ට් කරගන්න තමයි වෙන්නේ. අවශ්‍ය තැනකදී වීරය කරනවා. අනවශ්‍ය මේ කරගන්න බැරි වෙලාවද පොඩ්ඩක් ඉතින් අතල්ලා දාලා කමක් නැහැ. ඉතින් ඊළඟ පාර කරනවා. නැත්තම් පොඩ්ඩක් නැගිටිනවා. නැගිටිලා ආයෙ සක්මනට යනවා. ඒ වගේ දෙයක් කරන්න. ඒ නිසා මට නම් හිතෙනවා මෙතන අර මේ ටිකා බරපතල විදිහට ගත්ත වැඩි කියලා දැන් මේකේ විස්තර කරලා තියෙන විදිහට මගදී ආර ආපු වේදනාවත් එක්ක නිකන් ඒක ඒක තියෙද්දිම කරගෙන යන්න උත්සාහත් වෙලා තියෙනවා. ඒ පොඩ්ඩක් දුර ගියාට කමක් නැහැ. හැබැයි තේරෙනවා නම් මේක එන්න එන්න බරපතල වෙනවා කියලා පොඩ්ඩක් ඉරියව මාරු කිරීමක්, නැගිටලා සක්මනට යාමක් වගේ දෙයක් කළා සකස් කරගන්නයි තියෙන්නේ. මම හිතනවා මේක මේ يعني දිගට වෙනවත් වෙන තත්ත්වයක් නෙමෙයි කියලා. අද ඔය පොඩ්ඩක් අර වැඩියෙන් වීරය කරන්න ගිහිල්ලා ආපු තත්ත්වයක් කියලා තමයි මට නම් තේරෙන්නේ. බලන්න හෙට ආවොත් මේ පණ තිබුණොත් අයි ලියන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ සීසී කඩවී ගිය ලෝකයේ පරක් තෙරක් නැතිව බලා සිටියෙමි. ආයතන 6 නිසාගත් ලෝකයේ අතරමන්ව මෙතෙක් අසරණ වී මන්මුලා වී ඒ මේ අත දිව ගියෙමි. තවම ඒ ලෝකයෙන් මිදෙන්නට වෙරදරමි. මේ සියල්ලටම මුල් වූවේ පින්පව් කුසල් අකුසල් නොදැන ආ ගමන නිසාය. මුලදී මෙන් ආනාපානය මුලට දැන් යන්නට ඕනෑ නැත. gedarase දැනුනේ කැණී බිඳී ගිය ලෝකයයි. මින් මිදෙන්ට නම් ආතැනින් ඇරඹිය යුතුය. එතන ඇත්තේ රාගය වෙනුවට විරාගයයි. සසරේ බැඳගත් තණ්හා පොදිය බිම දැමිය යුතුය. ගෙන ආවේම ආයතන හයක් හයගත් බරයි. රූපය එය කරතබා ගන්නට බලා සිටී. නාමය කීවේ දැන් ඇති නැවතියන් කියයි. කිසි දිනක නොදැනුණු වීරයක් සිතට එකතු විය. දැන් බියක් නැත. දැක්ම හොඳ වූවොත් කරන කාර්ය ඍජුව ඇත. ආජීවයේ paludu නැත. නූපන් කුසල් ඉපැත්මටත් උපන් කුසල් වැඩි කර ගැනීමටත් උපන් අකුසල් නොදියුණු කිරීමටත් උපන් අකුසල් නොපදවීමටත් දැන් වෙර දැරිය යුතුය. වායාමයේ යහපත සඳහා නැවත නුපදීමටයි එකම අරමුණ. ආයතන 6 පිහිට වූවේ පාර පෙන්වේ රස ගඳ පහසයි. මනස පිහිට වූවේ වර්තමානයේ පිහිට කරගත් සිහියයි. එතන ලෝභය නැත, ද්වේෂය නැත, රාගය නැත. හරිම සුන්දර මිහිරියාවක්. සිතේ දැනුණු ප්‍රබෝධමත් ගතියෙන් මුළු කයම පිනායයි. බරක් නැත. මගේ කියාගත් මම කියාගත් සියල්ලෙන් සියල්ලන් අත්හැරුණාසේය. හිතේ සුවය ගතේ සුවය ඇත්තෙන්ම අවුරුදු දෙකක පටන් දෙපයේ තිබූ හිරිගතියෙන් දැන් මිදී ඇත. ඒත් මේ විඳින්නෙක් නැතිසේ දැනුණේය. හරිම ශාන්තියක් සිතට දැනේ. තවද උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කමඨාන ගැන පොඩ්ඩක් විස්තර මදි වෙන දේවල් නම් හුඟක් තියෙනවා කාගෙත් දන්නේ ආ ah, මෑණියන්ගේ නේද? හරි. ම්ම් මෑණියෝ ඉඳගෙන ඉන්න භාවනාවට ගිහිල්ලා හිත දිහා බලන් ඉඳද්දී ඔය ටික වැටහුණාද? නැත්තම් හිත දිහා බලන් ඉඳද්දී අර වගේ ශාන්ත ස්වභාවයක් ඇතිවීම විතරක් වෙලා පස්සේ ඔය ටික ලිව්වද? නෑ. ඉස්සර වෙලා හිත දිහා බලාගෙන ඉඳලා ඔව්. ඊට පස්සේ තමයි ඒක දැනෙන්න ගත්තේ. හරි. දැන් අර එතකොට එතකොට එතකොට මොනවාද හිතුනේ? හිතුනේ ඇත්තටම කියනනම් පටිච්ච සම්පදාය තමයි මට සිහියට ආවේ. ඒ කියන්නේ තණ්හාව නිසා උපාදානයෙන් මේ විදිහට මෙහෙම යනෝ නේද කියන එකට හරියට ඒක peeliyට peeliyට වගේ එන්නේ හිටියේ. හොඳයි. හොඳයි. ඊට පස්සෙත් ඒ කියන්නේ හිත නිශ්ශබ්ද තියාගන්න. එහෙමයි. ඔව්. ඒ කියන්නේ හිතට ඒ කියන්නේ අපි උවමනාවෙන් අරමුණක් දෙන්න යන්න එපා. උවමනාවෙන් එයා ලව්ව හිතවන්න එපා දැන්. නෑ. ඒ වෙනකොට එයාට ඉන්න සංසුන් සංසුන්ව ඉන්න කියන නිකන් ඉන්න කියන. නිකන් ඉන්නකොට එයා හිතුවොත් එයාගේ කැමැත්තට හිතුවොත් ප්‍රශ්නයක් නැහැ. ඒකද එයාගේ එයාගේ ප්‍රශ්නයක් නේ. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට අපි ඉතින් බේර ගන්න ඕනේ ආව හැබැයි. එයා ඉතින් ගිහිල්ලා හිතුවා එයා මොකක් හරි දෙයයි අරමුණක් ගත්තා ඇල්ලුවා. අපි හැබැයි අන්න ප්‍රඥාවෙන් නිදහස් කරගන්න වෙනවා. එතෙන්දී අපි පොඩ්ඩක් පිහිට වෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් අපි අපිට තියෙන නිකන් එයාට නිදහසේ ඉන්න දෙන්නයි තියෙන්නේ. නිකන් නිකන් ඉන්නයි තියෙන්නේ. ඔව් ඒ මිදියට තමයි ඉන්නේ. ඇත්තටම කියනවා මේ හිතට මොකුත් අරමුණු එන්නේත් නැහැ. හොඳයි. එතන ලෝභයෙන්, ද්වේෂයෙන්, රාගයෙන් එහෙම මොනවක් නැහැ. බොහොම නිකන් හරි සුන්දර මිහිරි තැනක් වගේ බොහොම හරි සංසුන්. එතන ඉන්න පුළුවන් ඕන තරමක් විදිහට. <laughs> එතකොට පින්දපාත එහෙම ගියාද? ඈ? පින්දපාතෙත් ගියාද? <laughs> නෑ මං කිව්වේ ඒ එතනින්දද නෙමෙයි. පස්සේ. ඒ යනකොටත් ඒ ස්වභාවය තිබුණාද? තිබුණා තිබුණා තිබුණා. ඒවා දැන් වෙලා තියෙන්නේ ඒ කියන්නේ අපේ කෙලස් ටික ඒ කියන්නේ අපි ඔය සුන්දර මට්ටම් වල ඉන්නකොට එන්නේ නැහැ. කියන්නේ අපි වාඩිලා දැන් ඉතින් කෙලස් ටික ඉවරයි කියලා හිතාගත්තොත් එතනත් ඉතින් අපි මුලා වෙලා තියෙන්නේ. දැන් කෙලස් ටික එයි තව මොනා හරි අල්ලන්න ඕනේ කියලා හිතන් හිටියට ඒ එන්නේත් නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඉතින් එතෙන්දී ඒකයි මම දැන් අර ඉරියව්වලදී ඉරියව් පැවැත්වීමදී වුණා මටම තේරෙනවා වෙනදට වැඩිය මම ඒ ගැන අවධානයෙන් බොහොම ඒකට නික්මක් වෙලා වගේ දැන් යමක් කරනකොට ඒක කරන එකටම අවධානයෙන් ඒ ඉරියව් පෙනිපෙනි වගේ තමයි කමක් නැහැ හැබැයි හිත සැහැල්ලු කරගන්න. ඔව්. ඒ කියන්නේ දැන් අපි දැන් ඉස්සල්ලා හතේ පාත්තනකොට හිතන්න දැන් අත නිකන් යන හැටි අනන හැටි කටට ගේන හැටි, විකන හැටි ඕවා සමන්නියන් ඌමනාවෙන් හිතුවා කියලා හිතන්න හිතුවා නෙමෙයි සතිමත් වුණා කියලා. එහෙම දැන් බරපතල විදිහට කරන්න යන්න එපා. ඒ වෙනොත් නේ හිතට සැහැල්ලුවෙන් කියන්නේ හිත නිදහසේ තියෙනවා නම් සතියෙම තමයි ඉන්නේ. ආයි අමුතුවෙන් සතියක් අවශ්‍ය නැහැ. නෑ හිත හරි නිෂ්කලංකයි. හොඳයි. හොඳයි. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඒ ඒක්ෂණින් තමයි බලන්න තියෙන්නේ. හිත නිෂ්කලංක නම් හිතේ ආතතියක් නැත්තම් ඒ කියන්නේ අපි යන පාර හොඳයි. කිසි ආතතියක් එහෙම ගන්නෑ. බොහොම නිකන් නිදහසේ නිකන් උන්නා වගේ තමයි සක්මනේදිත් එහෙමයි. කිසි ගතියක් නෑ වගේ. ඒක ගතියක් නෑ නේ. <laughs> ඒක තමයි. ගතියක් හම් වෙනවා ආවාසයට එහෙම ගියාම. නැද්ද මුකුත් වැඩ එහෙම ඒකේ? <laughs> ආවාසේ වැඩ මුකුත් එහෙම නැද්ද? නෑ මම හරි හදන්න කරන්න බාසුන් නැහැලට බාසුන් නැහැලට කෑ ගහන්න එහෙම නෑ මොකවත් නෑ මොකද මට දීපු ගෙයක් තියෙනවා ළමයෙක් ඒක තමයි ඒ කියන්නේ හිතවත් දරුවෙක් තියා වැඩ තියෙන තැනකට යන්නයි තියෙන්නේ නෑ නෑ මම මොකවත් නෑ මම තනියෙන් ඉන්නේ මට හදන්න දේවලුත් නෑ <laughs> නෑ වැඩේට තේරෙන්නේ නෑ මං කියන එක ඒකයි <laughs> නෑ ඒ කියන්නේ දැන් අපේ හිතේ ඒ කියන්නේ ස්වභාවය තමයි කෙලෙස් අවිස්සෙන්නේ නෑ අපි නිකන් ඔහෙ ඉන්නකොට අපිට අවසල ගන්න ඕනේ සමහරවිට. ඉතින් මට කරන්න දෙයක්වත් නැහැ ඒක තමයි. ඒකයි මං කෝ තියා වැඩක් තියෙන තැනකට යමු කියලා දැන්. දැන් කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ සමහර ලාවට ඉතින් අපිට හිතෙනවා දැන් නම් මෙයා හරිම ශාන්තයි, දාන්තයි, දැන් නම් මොකක්වත්ම නැහැ. රාගෙත් නැහැ, ද්වේෂෙත් නැහැ. දැන් නම් ඉතින් ඔක්කොම හරි කියලා හිතෙනවා. නමුත් එහෙමත් නැහැ. ඒ කියන්නේ හිතා ගන්න බෑ. ඒ කියන්නේ සමහරවිට අපි ඒ කරන තක්සේරු කිරීම සමහරවිට හුඟක් වෙලාවට වැරදි. හුඟක් වෙලාවට ඉතින් අපේ යට තියෙද්දි තමයි ඔක්කොම අපි තීරණය කරන්නේ දැන් නම් හොඳයි කියලා. ඉතින් අර ඒ වගේ හරි తాවකාලික පැවැත්මක් මේකේ තියෙන්නේ. ඒ නිසා මේ తాවකාලිකව වගේ කියන්නේ සිදුවීම් සිද්ධ වෙනවා. හැබැයි එතනින් සෑහීමකටපත් වෙන්න එපා. තා ගොඩ දාන්න જાති ඇති. ඇති. අන්න ඒකයි. අන්න හරි. <laughs> ඒ ඒ ගොඩ දාන જાති ටික මතු වෙන්නේ කට්ටියත් එක්ක ඉන්නකොට. ඉතින් ඉන්න කට්ටියකුත් නැහැ නේ. ඒකනේ. <laughs> ඉතින් උණු තරමට ලේසියි මට මගේ වුණාවට ඒක. අන්න ඒකයි. ඒ කියන්නේ කාත් එක්ක හරි ඉන්නකොට ටිකක් අකමැති කෙනෙක් එක්ක එහෙම ඉන්න පුළුවන් නම්. ඉතින් මට මොකද එයා එයාගේ ටික කරපු අය මගේ ටික මං ඒක තමයි. ඒ වෙන් තමයි අපි බලන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් නම් අපි හිතමු අපි බොහොම අසහනකාරී පරිසරයක ඉඳද්දී. ඒ කියන්නේ ඕන තරම් කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන් පරිසරයක අපිට පුළුවන් නම් නිකලෙස්ව ඉන්න. ඒ කියන්නේ අපි තුල වැඩිමක් තියෙනවා. නමුත් අපි ඉන්නේ බොහොම සාන්ත දාන්ත පරිසරයක නම් ඉතින් කොහොමත් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද ඉතින්. එතන මෑණියන්ට නෙමෙයි වෙන කෙනෙකුට උනත් ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඒකයි අපි. ඒ කියන්නේ දැන් ඔතන ඔතන ඒ කියන්නේ අපිට දැන් මුලදී අපි දැන් මේ බොහොම නිස්කලංක තැනක් තෝරගෙන භවනා කරන්නේත් අපිට තාම එච්චර හැකියාවක් නැති නිසා. හැබැයි මේ හැකියාව ලැබුණට පස්සේ ඔන්න අපි පොඩ්ඩක් ගිහිලා බලන්න ඕනේ. දැන් මේ මේ පස්සේ එක යනකොට කට්ටිය පොඩ්ඩක් මෙහෙට මෙහෙට දඟලනකොට ඇඟේ ඇවිල්ලා හේත් වෙනකොට කොන්දොස්තර මහත්තයා සල්ලි ඉතිරි සල්ලි නොදී ඉන්නකොට කොහොමද තවන් ක්‍රියාතික්‍රියා දක්වන්නේ? අපෙන් සල්ලි ගන්නෑ නේ. ගන්නෑ නේ. ඒකනේ එතනත් ප්‍රශ්නේ. <laughs> එතකොට ඉතින් ඒ ඒ කෙලෙසවත් අහුවෙන්නේ නැහැ. <laughs> ඒකයි. එයාට කියන්න ඕනේ තල්ලි ගන්න කියලා. තල්ලි ගන්න කියලා. ඒ වගේ මොනවා මොන හරි ටිකක් ඒක තමයි. මොනවා මොන හරි ඒ වගේ අර තමන් يعني මේ හුඟක් වෙලාවට වෙන්නේ ඔය මේ මොනවා මොන හරි අනිත් අයත් එක්ක කටයුතු කරද්දිම තමයි අපේ තියෙන දේවල් එළියට එන්නේ. අපේ තියෙන ආකල්පයන් එළියට එන්නේ. අනිත් අයගේ ප්‍රතික්‍රියා දැක්වීම හරහා අනිත් අය අප කෙරෙහි දක්වන ආකල්පයන් හරහා අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොවෙනකොට ඒ වගේ හුඟක් තැන්වලදී ආයි ගැටීම් ඇති වෙනවා. ආයි හිතේ නුරුස්නා ගති පහළ වෙනවා. මෙහෙමත් තියෙනවා. දැන් මට ඒ වගේ අවස්ථාවන් හමු වෙනවා. නැතුවම නෙවෙයි. එතකොට ඒක මං හිතනවා ඒක සංස්කාරයක් කියලා. ඒක සිතුවිල්ලක්. මේක මගේ වැරද්දක් මේ කියන්නේ එයාගේ වැරද්දක් නෙවෙයි මගේ හිතේ තියෙන තරහ නිසා. මට ඒක ආවා. හරි. අන්න කියන්නේ අනුන් ගැන නෙවෙයි මං හිතන්නේ මගේ පැත්තෙන්. හොඳයි. හිතන එකයි මම කරන්නේ. හොඳයි. ඒක හොඳයි. එහෙම එකක් තියෙනවා. හොඳයි. ඒක හොඳයි. ඒක තමයි ඒ කියන්නේ ඒ ඒ අවස්ථානුකූලව බලබලා ඕනේ වැඩේ කරගෙන යන්න. කියන්නේ අපිට භාවනා කරන වෙලාවට හිතේ යම් කිසි දෙයක් ආවහම ඒක අයින් කරගන්නවා කියන එක එකකින් පහසුයි. මොකද අපි සූදානම් ශරීරෙන්නේ කොහොමත් ඉන්නේ. නමුත් අර වගේ දෙයක් සැබෑ සිදුවීමක් ජීවිතේ සිද්ධ වෙන ඇත්ත වශයෙන් සිද්ධ වෙන සැබෑ සිදුවීමකදී ආයි අපි අයින් වෙනවා මේ වෙලාවට. අයින් වෙලා ආයි ගැටෙනවා. ආයිත් ඔන්න එතකොට මෑනියෝ කවුද කියලා අමතක වෙනවා. මේ මේ සිල් අරන්නේ ඉන්නේ කියලා අමතකෙනවා ආයිත්. <laughs> වෙන්න පුළුවන්. ඒකයි මම මේ කියන්නේ. එතකොට ආයිත් ඔන්න කේන්ති ගිහිල්ලා දැන් නිින්ද යන්නේ. දැන් ටිකක් අයියෙන් එහාට මෙහාට ඇවිදිනවා. පාත්‍රයේ හේ පොඩ්ඩක් හපනවා. වෙන්න පුළුවන්. <laughs> ඒ වගේ අර බලන්න ඕනේ අපි ඇත්තටම මේ බඳු තැන්වලදීත් අන්න නිශ්ශබ්ද කරගන්න පුළුවන් නම්. එදම තැන්වලදී හරි ඉක්මනට ආයිත් නිශ්ශබ්ද වෙන්න පුළුවන් නම් අන්න හොඳයි. ඒකනේ අර බුදුහාඳුරු උපමාවකුත් තියලා තියෙන්නේ මේ ධම්මපදේ. මේ සචේ නේරේසි අත්තානම් කංසෝ උපහතෝ යතා ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝ තේන විජ්ජති. අහලා තියෙනවද ගාතාව? නෑ මතක නෑ. සචේ නේරේසි අත්තාණං කංසෝ උපහතෝ යථා. ඒ කියන්නේ මේ දැන් හිතන්න ලෝහ භාණ්ඩයක් තියනවලු. ඒ ලෝහ භාණ්ඩයට දැන් අපි පාත්‍රයක් කියලා. පාත්‍රයට හොඳට මොකක්වත් paluddක් නැති පාත්‍රයට අපි මේ තට්ටුවක් දැම්මොත් හොඳට රාවයක් නැගෙනවා. හොඳට සද්ද ඇහෙනවා. හැබැයි හිතන්න මේක සම්පූර්ණයෙන් කැඩලා කැඩලා කියලා. මේකට සද්දයක් දානවා බොහ් ගාලා එතනම හිටිනවා. ඉන් එහාට යන්නේ නැහැ. යන්නේ නැහැ. අන්න බුදුහාඳුරෝ කියනවා අන්න වගේ අපිට මේ අපේ ඇතිවෙච්ච මොකක් හරි ඔය ද්වේෂ සහගත ස්වභාවයක් නිසා මොකක් හරි ඇතිවෙච්ච කම්පනයක් නිසා ඒක දිගට යන්නේ නැත්තම් හරියට නිකන් අර paludu වෙච්ච භාණ්ඩේ වගේ එතනම නතර වෙනවා නං. ඒක නතර කරගන්න පුළුවන් නම් අපි එකට එක කියන්නේ යන්නේ නැත්තම් එකට එක කරන්න යන්නේ නැත්තම් අන්න නිවනටපත් වෙලා අන්න නිවීමක් තියෙනවා කියලා අන්න කියනවා. එතන නිවීමක්. එතන නිවීමක් තියෙනවා. ඒ කියන්නේ මොකද අර සාරම්භෝ කියලා කියන්නේ සාරම්භය කියලා කියන්නේ එකට එක කරනවා කියන මේ අර අර්ථය. එකට එක කරනවා කියන අර්ථය, එකට එක කියනවා කියන අර්ථය. ගැටීමනේ. ගැටීමනේ. ඒ නිසා කියන්නේ කියන්නේ බරපතල අවස්ථාන් වලදී අපි කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? නිකන් ඔහි ඉන්නකොට නෙමෙයි ප්‍රශ්න වලදී කොහොමද අපි ප්‍රතික්‍රියා දක්වන්නේ? කොහොමද අපේ හිත හැසිරෙන්නේ? ඒවෙන් තමයි තේරෙන්න තේරුම් ගන්න තියෙන්නේ මේක වැඩිලාද නැත්නම් නිකන් මෙයා පෙනී සිටිනවද තාම නිකන් ලාවට යම් කිසි මතු පිට සරල මට්ටමක මෙයාට දැන් ඉන්න පුළුවන්. නමුත් ඊට වඩා යට මට්ටමකදී ඊට වඩා ගැඹුරු ප්‍රශ්නවලදී ඉන්න පුළුවන් ද නොසැලී. දැන් අර උදාහරණයක් මම කියනවා නම් දැන් හිතන්න මේ හැබැයි දැන් කතාව දිග්ගැස්සෙනවා. මේ කවුද කෝසල මල්ලිලකා නෙමෙයි තව එක්කෙනෙක් ඉඳලා තියෙන්නේ මේ බන්දුල මල්ලිකා. දැන් බන්දුල මල්ලිකාගේ ඉඳලා තියෙනවා සාමියයි මේ පුත්තු 32යි. නේද? ඔක්කොමල ටික මේ කොසල් රජුරෝ මරලා දානවා. දැන් හැබැයි මේ කවුද බන්දුල මල්ලිකා මේ වෙලාවේදී දානයක් දෙන්නේ. දානයක් දෙදී ඉන්න අතරේ තමයි මේ පණිවිඩය එන්නේ. මේ පුතයි පුත්තු 32 දෙනයි ස්වාමියායි ඔන්න ඔක්කොම ඝාතනය කළා කියලා. හැබැයි මෙයාගේ හිතේ කම්පනයක් නැහැ. කම්පනයක් නැතුව දාන දෙනවා. දාන දෙද්දී දැන් මේක ප්‍රකට කරන්න ඕන නිසා අන්න සරියුත් ස්වාමීන් වහන්සේ මේක පොඩ්ඩක් මතු කරලා ගන්නවා. එතකොට ස්වාමීන් මතු කියන්නේ මේ මේ වාජනේ විදුණයි කියලා මට මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. මේ මගේ මේ වාජනේ බෙදීම නෙමෙයි මෙච්චර මේ දෙයක් වෙලත් මෙච්චර මේ විපත්තියක් වෙලත් මගේ හිතේ සැලීමක් නැහැ. බලන්න ඒ කියන්නේ ඒ වගේ තැන්වලදී තමයි අපි කොයිතරම්නම් දුර්වලද කියලා තේරෙන්නේ. අපිට මේ සාමාන්‍ය මට්ටම් වලදී හිත මේ තියන් ඉන්නවා කියන එක ඇත්තට අමාරුවක් නැහැ. නමුත් බරපතල අවස්ථාන් වලදී අපේ කොහොමද හිත ප්‍රතික්‍රියා දක්වන්නේ? ලොකුවට දැන් කිව්වට දැන් මම මේ ලොකුවට කිව්වට මගේ හිත කොහොමද ප්‍රතික්‍රියා දක්වන්නේ? දැන් මේ ඊයේ පෙරේදා වුණා මට හොඳට ගේන්ති ගියා. ඉතින් එහෙම තමයි. ඒක ඒ ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ මේ අපේ අපි සාමාන්‍ය නිකන් ඔක්කොම ටික හොඳට සිද්ධ වෙනකොට ඉතින් කාටත් හොඳින් ඉන්න පුළුවන්. හැබැයි බරපතල වශයෙන් මොකක් හරි ඔන්න කවුරු හරි ඇඟිල්ලෙන් ඇන්නහම අන්න තමයි ආයි යකා ඇවිස්සෙන්නේ. සවන්නාත් ඒ වගේ අවස්ථාවන් මට මුණ ගැහිලා තියෙනවා. දැන් මේ වැඩි කාලයක නෙමෙයි මාස 3කට විතර වගේ ඉස්සෙල්ලා මයි පුතෙක් මම විවාහක් කෙනෙක්. මයි පුතෙක් වුණා ડોක්ටර් කෙනෙක්. රට දින නැති වුණා. ඔව්. අනිත් පුතා ડોක්ටර් කෙනෙක් එයා මෙයාගේ බොඩි එක ගෙන්නෙව්වා. ගෙන්නලා ඉවරලා කිව්වේ ලංකාවට ගෙන්නලා ඉවරලා මට ඉඳගෙන කිව්වා එයාගේ බබාලට ඩෙන්ගු හැදිලා පිරිත් නූලක් දාගන්න එන්න කියලා කොළඹට. මම ඇත්තටම ගියා. ගිහින් බලනකොට වෙලා තියෙන්නේ වෙනින් දෙයක්. ඒ කියන්නේ අර පුතාගේ බොඩි එක අන්තිමට මට පෙන්නුවේ පාන්සුකල දෙන වෙලාවට එතෙන්ට මල්ශාලාවට ගෙනihilla. මට එතකන් කිව්වෙත් නෑ. ඉතින් ඒ පීඩණයටත් මං අහු වුණා. ඒ වුණාට මට ඇත්තටම කියනවනම් ඒව එන්න එන්න මගේ හිත ශක්තිමත් උනායි කියන එක මට ඒක තමයි. නිර්භයව කියන්න පුළුවන්. හොඳයි. ඒක හොඳයි. මම මේ කියන්නේ. ඔව් ඇත්ත. වැරදි කියනවා නෙමෙයි. අපි පුළුවන් තරම් පරිස්සම් වෙලා ටික ටික ඒ වගේ ඒ වගේ තැන්වලදී තමයි අපිවම මේ පරීක්ෂා කරගන්න ඕනේ. සොයන්න පුළුවන් නේ. අන්න හරි. අපි මේ මුහුණ වෙන තැන්වලදී අපි එන බාධාවන් වලින් තමයි අපිම අපිවම නිකන් ටෙස්ට් වෙන්නේ. අපිවම නිකන් පරීක්ෂා වෙන්නේ අපි කොහෙද දැන් ඉන්නේ. හිත වැඩිලාද නැත්නම් හිත තාම මේ නිකම් නිකම් පෙනී සිටිනවද? ලාවට සාමාන්‍ය පොඩි සරල දෙයක් දරා ගැනීමේ හැකියාවද තෙන් තියෙන නැත්නම් ඊට වඩා බරපතල දේවල් දරා ගන්න පුළුවන්ද? ඒක දිගට කරගෙන යන්න. එසේ වුණා ස්වාමීන් වහන්සේ වර්තමානයේ ඉන්නවා නම් ඒ මොහොතේ උතන ගැටලු නැහනේ. ඔව් ඔව්. වර්තමානයේ තමයි කොහොමත් කියන්නේ දැන් හිත කොහොමත් විපස්සනාවෙන් එහාට යවෙනකොට ඔබ කලාට වර්තමානයේ ඉන්න ගතිය තමයි තියෙන්නේ. තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔව් දිගට කරගෙන යන්න. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා ටික කලක සිට නිස්සරණ වනයේ වැඩසටහන් වලට සහභාගී වේ. පර්යංකය. පර්යංකයට වාඩි වී කෙටි වේලාවකින් හුස්ම සියුම් වී ආස්වාස ප්‍රස්වාස වෙන්කර හඳුනාගත නොහැක. මුළු ශරීරයේ පුරා වාතය ගමන් කරන්නා කරනාසේ දැනේ. එවිට මේ මේ වායෝ ධාතුවේ චලනයක් ලෙස බැලීමට පුරුදු වී සිටී. සක්මන් භාවනාවේදී මා දැනීමට පමණක් හිත තබා සක්මන් කරන්නෙමි. දැන් සක්මන් භාවනාවේදී තද ගති, පටවි ලක්ෂණය, චලනය වන විට වායෝ ලක්ෂණය වශයෙන් ධාතු ලක්ෂණ බැලීමට සිටේ. පර්යංකයත් සක්මනත් වශයෙන් වෙන් කිරීම නොසිතෙන අතර ධාතු ලක්ෂණ බැලීමට සිටේ. සිටිවිලි පැමිණි විට ඒවා ඔස්සේ යන ගතිය අඩු වී ඇත. සමහර වෙලාවට හිස් ගතිය දැනේ. මේ අන්දමට දිගටම බැලීම සුදුසුදැයි ගෞරවයෙන් පහදා දෙන සේක්වා. ඔව් දිගට කරගෙන යන්න. වැරද්දක් නැහැ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස ඉමහත් ශාරීරික ආබාධ සිටින මම යාන්තම් පුටුව මත හිඳගෙන පර්යංකය පටන් ගත්ෙමි ආරම්භයේ පවා ආස්වාස ප්‍රස්වාස සටහන් වී තිබුණු අතර ශරීරයේ තිබූ සියලු වේදනා වලින් තොර ඊතා පහසු සංහිඳියාවක ස්වરૂපයක් අත්දකින්නට ලැබුණි. ඒක හරියට මහා සාගරයේ මැද විවේකීව යන විශාල නැවක් සාමකාමී දිය මත සාගරේ තරණය කරන්නාක් මෙනි. සියල්ල ඇසුණත් දැනුණත් හිත ඊතා ශාන්තය. ශරීරය නොදැනනවාක් මෙන්ය. ඒ වගේම ශරීරයේ සමාධිගත වූවාක් මෙන් එය ගල් ගැසී ගැසීමක් වැනි තත්වයක් දැනුනි. මෙම පර්යංකයේ උදේ 10ට පටන්ගත් අතර මෙය දවල් 11 වැදෙන තුරුත් මේ ආකාරයෙන්ම පැවතුනි. මේ ඊතා දුර්ලභ අත්දැකීමක් කියා මා හිතු නිසා මම දාණයට යන්දෝ නොයන්දෝයි සිතුවෙමි. ඉන්පසු 11යි කාලට 11යි 20ට පමණ නැගිට දාණයට ගියෙමි. මෙවැනි අවස්ථාවක මට බඩගින්නක් හෝ කෑමට රුචියක් හෝ ඕනකමක් නොතිබිනි. ඒහින් මෙවැනි අවස්ථාවක් ඉදිරියේදී ඇති වූහොත් දිගටම පර්යංකයේ සිටීම හොඳදැයි හෝ කුමන ක්‍රියාපිළිවෙතක් අනුගමනය කළ යුතුද යන්න ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේටත් මේ සියලු දෙනාටත් කායික මානසික පහසුවක් හොඳ ප්‍රාර්ථනාවල් ඉටු වේවායි පතමි. ඒ කියන්නේ පොඩ්ඩක් ඉන්න පුළුවන් නම් තව ඉන්න ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ හැබැයි ඕවා නැවත නැවත සිද්ධ වෙවි. ඒ කියන්නේ අපේ හැකියාව මත ඔය තත්ත්වයන් නැවත නැවත ඇති වෙනවා. ඒ හින්දා මෙතෙන්දි නැවැත්තුවා කියලා එච්චර බය වෙන්න එපා. ඉතින් අර අර මුලින්ම අත්දකින්නකොට ඉතින් අපිට මේක හරීම දුර්ලභයි කියලා ඉතින් අපිට මේක තවත්තන්න උවමනාවක් ඇති වෙනවා. නමුත් ඕක නැවැත්තුවා කියලා වැරද්දක් නැහැ. ඊළඟ ඊළඟ පාර ආයෙත් උත්සාහත් වෙන්න. අපේ මේ හැකියාවන් ටික වර්ධනය වෙගෙන එනකොට අවශ්‍ය කරන හේතු ටික සම්පාදනය වෙගෙන එනකොට මේ මේ ලැබෙන ප්‍රතිඵලය නැවත නැවත හදන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හේතු ටික සකස් කරා නම් ආයෙත් මේ ප්‍රතිඵලය හදන්න පුළුවන්. ආයෙත් මේ හේතු ටික සකස් කරා නම් ආයෙත් මේක හදන්න පුළුවන්. ඒක මේ එක මේ විරල අවස්ථාවකදී වෙන වෙන දෙයක් විතරක් නෙමෙයි. ඒ නිසා දැන් මේ ඉඳලා හිටලා වෙන හින්දායි ওই ප්‍රශ්නේ. නමුත් මේක නැවත නැවත වෙන්න ඉඩ හරින්න ඒ කියන්නේ හැබැයි ලොකු අපේක්ෂාවක් තියාගෙන කරන්නත් එපා. ඉස්සරහටත් ඔන්න මේ වගේම තත්වයක් ඇති වේවා කොහොමද දැන් මේක ගන්නෙ එදානම් මේක ලස්සනට සිද්ධ වුණා හරිම සුන්දරයි ආයෙත් දැන් ඒකට යයිද කීකේ බලාගෙන හිටියොත් යන්නෙම නැහැ එන්නෙමත් නැහැ ඒ වෙනුවට බොහොම සැහැල්ලුවෙන් බොහොම සරලව එන දෙයක් බලාපොරොත්තුෙන් කරගෙන යන්න හරි එච්චරයි ඊළඟට තියෙන ස්වාමීන් වහන්සේ අර මනෝ වෛද්‍යවරයාගේ වැඩ මේක ඉදිරිපත් කරලන්න කියලා දෙන්නෙක්ම ඉල්ලලා තියෙනවා හොඳයි හොඳයි ඒක අන්තිම දවසේ ඒගොල්ලන්ට බලන්න සලස්සන්න කියලා. ඒක ලොකු හුඟක් දිග නෑ. මම හිතනවා විනාඩි 20ක වගේ කාලයක්. චහන් විනාඩි 20යිද? පැය කාලයක්. විනාඩි 15යි තියෙන්නේ. ඒක චන අමාරු නෑ. පොරන් පුළුවන්. පුළුවන් පුළුවන්. හා. හරි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්න දෙකක් තියෙනවා. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය මූල කර්මස්ථානයේ විදිහට පුහුණු කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් ආනාපාන සතියේ අපි හුස්ම දිහා බලලා ඊට පස්සේ එක හුස්ම සංසිඳුණට පස්සේ හිත නිස්කලංක තැනකට එනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර අරමුණු එන්න ගන්නවා. හරි. ඊට පස්සේ දැන් අරමුණු දිහා ස්වාමීන් වහන්සේ දැන් ගොඩාක් එන වෙලාව තියෙනවා. එතකොට සමහර අරමුණු දිගේ හිත පැටලිලා යන වෙලාවල් තියෙනවා. සමහර වෙලාවට සයින්ස් එහෙම දැන් ඒ ඔක්කොම දිහා බලන් ඉන්නකොට ඒක සංසිඳිලා වගේ යනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් සංසිඳුණට පස්සේ නිකන් තේරෙනවා දැන් සංසිඳිලා අරමුණු මුකුත් නැහැ. හිතේ අරමුණුද කියන්නේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හරි හොඳයි. එතකොට අර දැන් මම ඉන්නවා කියලා තේරෙනවා වටපිට තේරෙනවා එනට මුකුත් මේ කයත් එහෙම තේරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ එහෙම ඉන්නකොට ස්වාමීන් වහන්සේ මේ මුකුත්ම තේරෙන්නේ නැති අවස්ථාවක් එනවා. හරි. ඊට පස්සේ මේ ආයිත් අර අරමුණකට හරි කයට හරි ආයසිත එනවා. හරි. එතකොට අර මුකුත්ම නැති වෙලාව ස්වාමීන් වහන්ස මේ ඒ කෙනෙක් නිින්ද ගියා වගේ කියලා හිතෙනවා. එහෙම තියනවා. දැන් එතෙන්දි මොකද්ද කරන්න ඕනේ කියන සමින්හස ඒක එහෙම අපි එතෙන්දිත් ඒ මුකුත් නැති අවස්ථාවත් අපි බලන්න ඕනේද කොහොමද කියලා. ඒක තමයි. ඔක දැන් කොච්චර කල් භාවනා කරනවද? අවුරුදු දෙකක් විතර තිස්සේ භාවනා කරන හොඳයි. එතකොට ආනාපාන සතිය විතරමද දිගටම කරේ? ඒ කියන්නේ සහිනාස නෑ. ඒ කියන්නේ දිගටම භාවනා දැන් අවුරුදු දෙක තිස්සේම ආනාපාන සතිය විතරමයි කරේ. හොඳයි. එතකොට ආනාපාන සතියේදී ඒ කියන්නේ හුස්ම රැල්ල සියුම් වීම හරමේ සිද්ධ වෙලා තිනවා. එහෙමයි සහිනාස. කරලා ඊට පස්සේ කය සියුම් වුණාට පස්සේ මොකද කරන්නේ? සියමුණාට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් කය දිහා බලන්න කියලා මුලින් කියලා දැන් කය දිහා එහෙමත් සමහරලාට ප්‍රකට වෙනවා ස්වාමීන් වහන්සේ කියන්නේ කයේ චලන ප්‍රකට වෙනවා. එතකොට ඒව දිහා බලනවා. ඒවත් ගෙවිල යන වෙලාවල් එනවා. සමහර වෙලාවට මේ අර නිකන් අර ඇඟේ අර තද වෙනවා අර පිම්බෙනවා වගේ පැද්දෙනවා වගේ වෙන. එහෙමත් වෙනවා ස්වාමීන් වහන්සේ. අර සිතුවිලි සමහරලාට එහෙම වෙලත් අර දන්නේම නැතුව ගැස්සිලා වගේ යන වෙලාවලු තියෙනවා. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී ස්වාමීන් වහන්සේ සක්මන් කරනකොට දැන් මට මේ දවස්වල නම් එක දිගට පැයක් වගේ කරගන්න බැරි වෙන සයින්ස් පොඩ සනීප නැති හින්දා ඉස්සර කරනකොට පැයක් විතර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ කියන්නේ හොඳට සක්මන දිගටම කරනවද අවුරුදු දෙකේදීමත් සක්මන කරනවද හොඳයි එතෙන්දී කියන්නේ දැන් හිත පිට යන්නේ නැතුව අරමුණේම තියන් ඉන්නව ගොඩක් දුර පුළුවන් කියන්නේ අරමුණ වෙනවා සයින්ස් ඒ උනාට කියන්නේ පයේම ස්පර්ශවල මෙහෙම ඉන්න පුළුවන් ටික ටික යනකොට අර තේරෙන්නේ නැතුව නිකන් මං ඇවිදිනවා කියලා වගේ එහෙම වෙනකම්ම කරන්න පුළුවන් සාමාන්‍යස. මං හිතනවා එච්චර ගැටලුවක් නැහැ. තව يعني දැන් يعني සක්මන දැන් මේ දවස්වල සක්මන කරන්න පුළුවන්ද? අමාරුයි. කරනවා සාමාන්‍යස එක දිගට නෙවෙයි දැන් මං අර පරයන්කට එන්න ඉස්සෙල්ලා ටිකක් අර පැය කාලක් භාගයක් පැය කාලක් නිතිස්සක් වගේ තහත් සැරෙන් සැරේට කරනවා. ඒක නම් ටිකක් මදි වෙන්න පුළුවන්. මොකද කියන්නේ අපි පරයන්කට ආවහම සක්මන ටික අඩුවෙන් කළා මෙතෙන් සමාධි පැත්තට යනවා. සමාධි පැත්ත ඉස්සරහට එනවා. සමාධි පැත්ත ඉස්සරහට ආවහම සමාධියෙන් හිත කියන්නේ හිතේ කෙලෙස් ටික යටපත් කළා දානවා. ඊට පස්සේ ඉතින් සමාධියත් හදින් හදා ගන්න ඕනේ. ඒක වැරද්දක් නැහැ. නමුත් ඊට පස්සේ හැබැයි සමාධිය පාවිච්චි කළා මේකේ පුළුවන් තරම් මේ අරමුණු දෙහා බලන එක දැන් දැන් හිතට දෙහා බලන එක හොඳයි. ඒක වැරද්දක් නැහැ. පොඩ්ඩක් ඒ වෙනකොට කයින් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ පුළුවන් තරම් අරගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ වාඩි වෙලා ආනාපාන සතිය හුඟක් ඉන්නේ නැතුව දැන් කය සංසිඳනවද? කයෙන් දැනෙන දේවල් මුකුත් නොදැනියනවද? එහෙමයි සවින්හන්ස. එහෙමනම් ඒක වැඩි ආනාපානෙ ඉන්න යන්න එපා. ඉන්න යන්න නැතුව පොඩ්ඩක් ඒ කියන්නේ අපිට කියන්නේ යන යන පාර හොඳටම විපස්සනා පාරක් කියන එක හොඳට මේ මේ මොකක්ද ඒ කියන්නේ ස්ථිර කරගෙන යන්න. සමාධි පැත්තට ඉස්සරහට එන දෙනව වෙනුවට ප්‍රඥා පැත්ත ඉස්සරහට එන විදිහට කරගෙන යන්න. එතකොට අන්න වාඩි වුණා. වඩලා ඕන්න විනාඩි 5ක් විතර වගේ ඕන්න ආයෙත් ආනාපානෙත් එක හිටියා. ආයෙත් නිකන් අර හිත එකඟ කර ගැනීම සඳහා පමණක් ඊට පස්සේ ගැනීම තාම දැනෙනවන දේවල්, කයේ තියෙන දේවල්, ඒ දැනෙන තැනකට හිතට යොමු කළා. එතන එතන හිත එකඟ වෙන්න දෙන්න. එතන හිත එකඟ වෙන අතරේ එතන වෙන ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් තරම්. එතන තියෙන ස්වභාවය එතන ඇතිවීම ස්වභාවයක් වෙනස් වෙන ස්වභාවයක් නැති වෙලා යන ස්වභාවයක් ආය වෙන තැනක හට ගන්න ස්වභාවයක්. ඒතර තනි කර අපි හොඳ සුද්ධ විපස්සනාවක ඉන්නේ. ආය සමත පැත්තක් නෙමෙයි අපි ඉන්නේ. හොඳට මේ අරමුණු විශ්ලේෂණයක් නෙවෙන්නේ. ඒතර ඒක හරහා තමයි අන්න ප්‍රඥාවක් වැඩෙන්නේ. ඒ ඒ පැත්ත පුළුවන් තරම් ඉස්සරහට ගන්න. දැන් ඒ පැත්තෙන් අරගෙන නම් අර ඔය කියපු මොකක්වත් අරමුණක් නැති තැනට එන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මොකද ඔතන පැටලෙන තැනක් ඇත්තරම. ඒ කියන්නේ පැටලෙන්න පුළුවන් හිත සමතේනොත් නිකන් අරමුණ බොඳ වෙලා ගිහිල්ලා ඒ ඒ தත්ත්වය තුළ ඉන්නවා. ඒක වෙනකොට අර ප්‍රඥාව ඉස්සරහට ආපු தත්ත්වයක් නෙමෙයි. ඒ නිසා ප්‍රඥාව හරහා යන පාර තමයි වඩා සුදුසු. කය දිහා කියන්නේ බැලලා තියෙන ස්වාමීන් වහන්සේ කියන්නේ අර වේදනාවල් එහෙම එනකොටත් ඒක දිහා බලන් ඉඳලා එතකොට ඒක අර සමහරලාට තද වෙනවා විතරක් ඒක ඇති වෙනවා නැති වෙනවා එහෙම දැකලා තියෙනවා. ඒක දැකලා තියෙනවා කියන එක බෑ. දැන් දකින්න ඕනේ. ඒකයි මේ මොහොතේ දකිමින් ඉන්නකොට තමයි වර්ධනය වෙන්නේ. يعني මේවා يعني මම මේ කියන්නේ එක පරයන්කයක් ඇතුළේදී මේ සිදුවීම් ටික මාලාවම සිද්ධ වෙන්න ඕනේ. අපි ඔන්න ගිය සතියේ මම මේක දැක්කා කියන එක මෙතෙන්ට වැඩක් නැහැ. ඒක ඒ වෙලාවේ වෙච්ච එකක් විතරයි. ඊට පස්සේ නැවත නැවත මේක කරලා මේ වෙලාවෙදිත් ඔන්න මම හිතේ එකඟතාවයක් හදාගත්තා. ඒ එකඟතාවය පාවිච්චි කළා ඔන්න මේ කයේම සිද්ධ වෙන සිදුවීම් ටික මම බලමින් ඉන්නවා. ඒතර මේ බලමින් ඉන්නකොට අන්න ආයෙත් හිතේ අර ගැම්ම ඇති වෙලා එනවනේ. ආයෙත් නිකන් ජවය ජව ගැන්විලා එනවා හිත. ප්‍රඥාව ඔන්න ඉස්සරහට එනවා, සමාධිය ඔන්න හැදෙනවා, ආයෙ සතිය හොඳට ඉස්සරහට එනවා. මේ ටික මේ මොහොතේ හැදෙන්න ඕනේ. එතන ඒ වර්තමාන වශයෙන් හැදෙන්න ඕනේ. එහෙම කරන්න පොඩ්ඩක්. කරලා බලන්න කියන්නේ සමහරට විපස්සනා පැත්ත වෙන්නත් ඇති ඔය කතා කරන්නේ. තව පොඩ්ඩක් හොඳට තමන්ම හරියටම මේ පැත්තෙන්ම නේද යන්නේ කියන එක හොඳට බලලා කියන්නකෝ. එහෙම ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට දැන් මේ අන්තිම මාසෙක වගේ සමහර වෙලාවට දැන් අර ආස්වාස ප්‍රාසාස සංසිඳුනහම ඊට පස්සේ දැන් කයට කයේ ප්‍රකට වෙන තැනක් බලලා දැන් ඒකත් සමහර වෙලාවට බලන් ඉන්නකොට සංසිඳිලා ගියාට පස්සේ සමහරලට හිත නිකන් මේ තද්ද වෙලා නිකන් එක විසිරිලා ඒක නිකන් ඒකට නිකන් අපහසුතාවයක් වගේ න වෙලාව හිතට තමයි ඒක ඇඟට කය දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එතකොට අරමඩ පරයන්ක කරගෙන යන්න බැරි වගේ එනවා. ඒතර මට තේරුන්නේ නැහැ මොකද කරන්න කියලා මං ඔව් එහෙමනම් ඒ කියන්නේ මෙහෙම කරත හැකි පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ අපි දමු ආනාපානේ පොඩි වෙලාවක් වඩලා මේ වගේ කයට පොඩ්ඩක් දානවා. හිතන්නකෝ. එහෙම දාගෙන යනකොට හිතන්න දැන් ඔන්න මොකක් හරි දෙයක් අල්ලගත්තා කියලා මේක ඇතිවෙන්නේ නැත්නම් ටිකක් බලබලා ඉන්නවා. හිතන්න දැන් ඒක දැන් නිකන් බොඳ වෙලා යන ගතියක් අපි ඒකෙන් ඈත් වෙන ගතියක් තේරුණා කියලා. එතකොට මේකට ආයි බලෙන් දාන්න යන්න එපා. බලෙන් දාන්න යන්න නැතුව ඈත් වෙන ගතියට ඉඩ දෙන්න. දැන් එයා සැහැල්ලුවෙන් ඉන්න දැන්. හිත මේක දැන් සිද්ධ වෙනවා. හැබැයි හිත දැන් ටික ටික ටික අයින් වෙවි. හිත නිකන් එයාගේ තනියෙන් ඉන්න ගන්නවා. එහෙමනම් ඉන්න දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේදී ආයෙත් අර දෙයකට දාන්න ගියොත් පැටලෙනවා. එතකොට වැරදි. එතකොට වැරදි. එතකොට අර තමයි අර ප්‍රශ්නේ ඉන්නේ. එතකොට දැන් ගල් වෙනවා අමාරු ඉන්න. ඒකේ ඒකේ යන්න ඒ කියන්නේ අපි හරවගත්තේ නැහැ හරියට එතකොට. වාහනේ මේ පැත්තට යනකොට හරව ගන්න වගේ يعني ආයි කාණුවේ වැටෙන්න යනවා ටක් ගාලදී මේ පැත්තට හැරුණ නැත්නම් කාණුවේ වැටෙනවනේ. ඒ වගේ දෙයක් තමයි උතන වෙන්නේ. අපි අර ඒක තේරුම් ගත්තේ නැත්නම් මෙතෙන්ට දාගත්තේ නැත්නම් හිර වෙන්න ගන්නවා. තද වෙන්න ගන්නවා. ඒ හින්දා මට දැන් නම් තේරෙන විදිහට පොඩ්ඩක් අර පැත්තටත් ගිහිලා තියෙනවා. දැන් මෙතනින් දැන් ඔය මම කියපු දේ කරනවා කරනකොට හොඳ සුද්ධ සුද්ධ විපස්සනාවක යන්නේ. ඒකට හොඳටම තේරෙනවා මේකේ මෙහෙමයි උනේ. මේක ඇතුවීම නැතිවීම බල බල හිටියේ. එතනින් තමයි ඔන්න හිත මෙහෙම අයින් වෙන ගත්තේ. ඒක යා ඔයාම ඒක තමම කියන්න ඕනේ. තමන්ගේ පැත්තෙම ඒක පරීක්ෂා වෙන්න ඕනේ. එතකොට තමන්ටම තේරෙන්න ඕනේ යන පාර මෙන්න මේක තමයි උනේ කියලා. අන්න ඒක එහෙමනම් ටක් ගාලා එයාට අර අරමුණ බොඳ වෙලා යනකොට අපිත් ඒකට ඉඩ දෙන්න ඕනේ. ඉඩ දීලා අන්න තමන් එහෙම අයින් වෙනවා. අයින් වෙලා හිතට නිකන් ඉන්න දෙන්න. කරලා බලන්න ටික. හොඳයි. සාවෙනහස ඔබ වහන්සේ කියවනේ චිත්තානුපස්සනාවට යොමු වෙන්න කියලා. හරි. ඒ චිත්තානුපස්සනාවට යොමු වුණාට පස්සේ පරයන්ක ඉන්නකොට හරි. මේ කියන්නේ මට වැඩිම මතක හිටින්නෙම නැහැ. හරි. මේ ඒ කියන්නේ හිත නිකන් ආනාපානෙ ආනාපානෙත් වගේ නිකන් දැනෙනවා. හරි. ඒකම හරි වේගෙන් මේ අතුලත කතාවත් යනවා වගේ වේගෙන් කැස්සිලා මෙහෙම පැද්දෙනවා. ඉස්සරහට පස්සට පැද්දෙනවා. එතන එතන ඉස්සරහා බලන් ඉඳද්දිද මෙහෙම වැටෙනවද? වැටෙන්න ගිහිලා ආයෝම. ඔව් වෙනවා. හරි. හරි. ඒකම නේ. කියන්නේ එතන එතන මතක නැහැ. දැන් මම ඒ වෙලාවෙම ඉස්සෙල්ලා මොකක්ද උනේ කියලා මතක නැහැ. හරි. හරි. ඒ එහෙමනම් දැන් ඊට පස්සේ නිකන් අර හිත නිකන් අර මොකද අරමුණකට අර එයා පනින්නනේ try කරන ඒක නිකන් බෑ වගේ අර. හරි. එහෙම අර මුළු පරයන්කේම නිකන් අසතියින් වගේ තේරෙන්නේ. එහෙම තමයි දැනෙන්නේ. අසතියින් වගේ. ඔව් ඒ කියන්නේ මට හිතනවා අයියෝ මං හිටිය අසතියම මේ කියලා. එතනදී හිත වෙන කොහේ හරි ගියාද? එහෙම එකක් <laughs> අන ගියා නම් අසතියෙන්. يعني වෙන දෙයකට ගියා නම් අසතියෙන්. ඒ කියන්නේ සංස මට අර මතක හිටින්නෙත් නැහැ. එතන එතන ඒක අමතක වෙන නිසා අර මට හිතාගන්න. ඒ කියන්නේ උතන ඔය කියන්නේ යන්නේ සංක්‍රාන්තියක් තියෙන. එතන කියන්නේ මේ පැත්තත් නැහැ මේ පැත්තත් නැහැ මේ අතරමැද්ද ඉන්නේ. අතනදී නිකන් හුටියක් පොඩ්ඩක් පැපලෙනවා ඉතින්. ඔව් <laughs> ඊට පස්සේ දැන් සක්මන කරද්දී අර ඇතුළත කතා චුට්ටක් එනවා. ඒ වුණාට අර ඔහෙ යන්න ගතිය දෙන. ඉතින් මං අසතිය වගේ කිරි හිටිච්ච නිසා අර පතුලට දැනෙන වේදනාවට හිත හිත දැම් දාලා ගියා. ඊට පස්සේ විනාඩි 10කත් පරයන්ක ඉන්න බෑ කැරකිල්ල වගේ. හරි හරි අමාරුයි. ඒ කියන්නේ දැන් මට කියන්නේ මීට කලින් අර කතා කරපු හින්දා මට මතකයි. ඒ කියන්නේ දැන් දැන් යන මේ මේකේදී ආයි අරමුණට දාන්න ගියොත් ආයි අමාරු වැඩි. එතෙන්ද හිත නිදහසෙම ඉන්න දෙන්න වෙනවා. හිත නිදහසේ යාම තුල තමයි ආයේ ඒ කියන්නේ ඇතුළත කතාව දැක දැක අයින් කරන්න ඕනේ දැන්. අපිට තේරෙන්න ඕනේ. අපිට තේරෙන්න ඕනේ මේක දැන් වෙහෙසක්. මේක කරදරයක්. කියලා තේරුම් අරගෙන ඒ කියන්නේ දැන් දැන් පාදයට දාලම නෙමෙයි. ඒකට ඔය පොඩ්ඩක් නිකන් කතා කරන්න දීලම නිකන් එයාට ස්වාභාවිකව දුරල් මේ දුරල්ලා යන්න දෙන්නයි තියෙන්නේ. එහෙම සෑස දැන් ඇතුළත කතාවට අතීත ඒවා ගොඩක් අඩුයි. අනාගත ඒවා එන්නෙම නැති තරම් අර මේ ඒ වෙලාවේ දකින්න ඒවත් එක තමයි මේ ප්‍රපංච වෙන්නේ චුට්ටක්. හරි. ඒ ඒක ඒ උනාට අර ඒක දිගේ ලොකුවට යෑමකුත් නැහැ. හරි. ඒ එහෙම තමයි දැන් සක්මනක් යන්නේ. ඒක ඒ කියන්නේ අපිට එක පාටම මේක පියෝ කරන්න බෑ. ඒ කියන්නේ 100%ක් ගන්න බෑ. චූට් ඒ කියන්නේ පොඩ පොඩ පොඩ තමයි ඉතින් සුද්ධ වෙවි සුද්ධ වෙවි සුද්ධ වෙවි යන්නේ. ඒ නිසා මේ ඒකට ඉඩ දෙන්න. ඒ කියන්නේ මේකත් එක එක පාටම ප්‍රෙෂර් එකක් දෙන්න ගත්තොත් එහෙම බරපතල වැඩි. එහෙම නෙමෙයි චුට්ටක් ඇතුලේ කතාව එනවා. දැන් අර අතීතේ එක්ක යන්නෙත් නැත්නම් අනාගතයට යන්නෙත් නැත්නම් ඒ කියන්නේ වඩා හොඳයිනේ. ඒ කියන්නේ සෑහෙන ඉස්සරහකටනේ මේ මේ අඩු මට්ටමනේ තියෙන්නේ. එතකොට හැබැයි මේ වර්තමානයේ තියෙන පොඩි දෙයක් ගැන යා තාම කතා කරනවා. පොඩි නිකන් සින්දුවක් කියනවා ලාවට. ඒක චුට්ටක් කමන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් ඒක එහෙම්ම යන්න දෙනවා. ඒ කියන්නේ දැන් පුළුවන් තරම් ස්වාභාවික ක්‍රම වලට දාන්න. ඒ කියන්නේ බර මේ බල කළා වළක්වනවා වෙනුවට එන්න දීලා යන්න දෙන්න. නිකන් එන්න දෙනවා හැබැයි අපි දන්නවා දැන් හිත ඉස්සරහට එනවා මේගොල්ලෝ ආවට පස්සේ අපි උපේක්ෂාවෙන් ඉන්නවා අපි ඒගොල්ලන්ට අනුග්‍රහ කරන්න යන්නෙත් නැහැ බලෙන් තල්ලු කරන්න යන්නෙත් නැහැ බොහොම අපි හරිම නිකන් මේ නිකන් උපේක්ෂාවෙන් ආ කමක් නැද්ද කියලා ආවට කමක් නැත්නම් එහෙම යන්න කියලා ඉතින් එහෙම ඉන්නවා ඊට පස්සේ මේගොල්ලෝ එහෙම යනවා ආස්වාස දැන් පොඩි වෙලාවක් යනවා හැබැයි. Oh. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒ කියන්නේ අපිට සමහරවිට මෙහෙම හිතන්න ඉස්සෙල්ලා නම් උන පරයන්කයකදී නැත්තම් සක්මනේදී විනාඩි 10න් උන හිත එකඟ වුණා නම් දැන් සමහරවිට විනාඩි 20ක් යන්න පුළුවන් මේ ක්‍රමයට. හැබැයි ඒ ක්‍රමේ හොඳයි. ඒ කියන්නේ ක්‍රමේ හොඳයි කියන්නේ දැන් අපි දැන් බුධාඳුරෝ වජ්ජංග දියුණු කරන්න කියනවා විවේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං කියලා කියන්නේ. නිරෝධයක් ආශ්‍රය අසුරු කරනවා කියන්නේ ඔන්න ඔය කියන්නේ සාමාන්‍ය අරමුණකට ඇවිල්ලා අරමුණේ ස්වාභාවික නිරුද්ධ වියාම. සම්පූ එයා නැතුව මේ එක ඇවිල්ලා අපි අපි ගහලා දානව නෙමෙයි. එයාට ස්වාභාවිකව නැතිලා යන්න දෙනවා. එතකොට මුකුත් ආතතියක් ඇතුලේ ඇති වෙන්න බෑ. ආතතියක් තිබුණ නැහැ. අර හිතලා කරපු තමයි කැරකිල්ල වගේ එන්න ගතේ. පරයන්ක ඉන්න බැරි නම් විනාඩි 10කට වැඩිය. ඊට පස්සේ නම් කැරකිල්ල වගේ ඒ ගතිය ගොඩක් මට හිතෙනවා අතන අර ටිකක් බරපතල අරමුණට දාන්න ගිහින්ද වුණා කියලා. ඒ කියන්නේ චිත්තානපස්සනා පැත්තට දාගත්තාම මේ කියන්නේ ආයි පාදෙට දාන්න අවශ්‍ය නැහැ. කෙලින්ම හිත දිහා බලාගෙන ඉන්න පොඩ්ඩක් ඇතුලේ කතාව තියෙනවා. හැබැයි පොඩ්ඩක් යොසීමෙන් යනවා. යන ගමන් එයකට ඉන්නීට දුර්වල වෙන්න දෙනවා. ඊට පස්සේ ආයෙ හැම්ම දුරලා යනවා. එන්න ආයෙ හිත ආයෙ නිකන් සංසිඳෙන්න ගන්නවා. වෙලාව යාවි ප්‍රශ්නයක් කරගන්න එපා. ඔව්. අර සිතුවිලි සංසය එන ඒක අඳුරගත්ත හැකි හොඳට ඒක එනකොටම දන්නවා මේක රාගයක්ද ක්ලේශයක්ද එහෙම කියලා අර මට වැඩි කැටගරයිස් කරන්න අමාරුවක් තේරෙන්නේ නැහැ. කමක් නැහැ. තේරුම් ගනිමින් අත්හැරලා දාන්න. හිතේ හිතේ නිදහස් ස්වභාවය අරමුණු වල ඇලෙන්නේ ගැලෙන්නේ නැති ස්වභාවය. හිතට නිකන් නිකන් මොකකවත් දැවටිලා නැති ගතියක්. කොහෙවත් අල්ලලා නැහැ. එයා තියෙන නිකන් බොහොම නිදැල්ලේ තියෙනවා. ඒ ඒ ගතියක් එනවනම් ඒක වර්ධනය කරන්න. හොඳයි. සාමාන්‍යයෙන් මම භාවනා කරලා දැන් අවුරුදු දෙකකට වැඩි හොඳට කරගන්න වෙලා. මේ සමාධියත් හිටිය පහුගිය කාලේ. හොඳට සමාධිය තිබුණා. පැයකමාරකට වඩා පරයන්ක ඉන්න පුළුවන්. හරි. නමුත් දැන් මොකෙන්ද සමාධි කළේ? මේ නෑ නෑ මම අහන්නේ කර්මස්ථානේ මොකද්ද? මේ ආස්වාස් ප්‍රස්වාස්. ආ ආනාපාන සතිය දිගට කරනවා. ආස්වාස් ප්‍රස්වාස් දැනුන්නේ නැහැ. පිම්බීම හැකිලිමෙන් පටන් ගත්තේ අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා. හරි. පස්සේ ආස්වාස් ප්‍රස්වාස් දැනෙන්න පටන් ගත්තා. ඒක දියුණු කරලා සාමාන්‍යයෙන් ආස්වාස පටන් ගන්නයි, ගෙවිලා එකයි, මැදයි ඔක්කොම අල්ලගෙන සාමාන්‍යයෙන් සම්මන්දියක් වගේත් ආවා. හරි. ඒක ගොඩාක් වෙලා ඉන්න පුළුවන් හිත සැහැල්ලුවෙන් නිකන් කිසිම කරදරයක් නැතුව. එහෙමත් හිටියා. එනකොට වේදනා ඒව සීකල්ල වේදනාවක් කියලා සීකලාම ඒක වේදනාව යනවා. හරි. දැන් උනත් අපි ඉතින් වයසයිනේ ඒකින්ද මේ අමාරුකම් තියෙනවා. ඒකට වේදනාව සීකලහම ඒව යනවා. මේ නමුත් මේ සිතවිලි සෑහෙන්න එනවා දැන් මේ ගමන භාවනාවට පරයන්කට වාඩි වෙච්චාමයි මේ සක්මණේදී සිතවිලි එනවා නොයෙක් සිතවිලි එනවා විතරයි ඒවා ඉතින් යනවා එනවා යනවා ද්වේෂ සහගතක් තියෙනවා හොඳයි සුද්ධ වෙන්න පටන් ගන්න තියෙන්නේ සුද්ධ වෙන්න පටන් ගන්න තියෙන්නේ. එහෙමද? ඔව්. ඒ හින්දා ඒ කියන්නේ දැන් අපි සමාධි වෙන එක ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් සමාධි නිකන් අඩු අඩු අඩු මට්ටමක දැන් අර ටිකට සුද්ධ වෙන්න දෙන්න. එන්න දෙන්න කමක් නැහැ. ඒක වැරද්දක් නැහැ. ඒකේ මට හිතෙනවා දැන් සමාධියක් නැද්ද කියලා තරම. ඒ සමාධිය අල්ලගන්න යන්න එපා. සමාධිය නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් මාත්‍යාට දැන් ඉබේටම නිකන් හිත දිහා බැලිලා තේනවනේ. එහෙමයි. දැන් හිත දිහා නැඹුරු වුණා නම් හිත දිහා බලන්න ගත්තා නම් මහතට දැන් පුළුවන් ද සිතුවිලි වලට අනුග්‍රහ නොකර හිතේ එන සිතුවිල්ලට උදව් කරන්න නොගිහින් ඉන්න පුළුවන්ද? පුළුවන්. පුළුවන්ද? එහෙනම් ওই පැත්තෙන් යන්න කමක් නැහැ. සෑහෙන්න එනවා යනවා. කමක් ඒකට වැරද්දක් නැහැ. අනිවාර්යයෙන්ම ටොන් ගණන් තියෙනවා. මේ සක්මනේදිත් එහෙම එනවා. නමුත් ඒක යනවා. සක්මනේ හොඳට පහය පිටවල පහේ 100 පිටවල යනවා. දැන් ඉස්සර වම දකුණ කියලාමයි බලාගෙන ගියේ. දැන් නිකම් මොහේ යනවා. යන. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක මෙහෙම හොඳයි. ඒ කියන්නේ දැන් පොඩ්ඩක් ඔය සිතුවිලි ටික ඉවරනකම් ඔහම කියන්නේ ඉවරනකම් නෙමෙයි ඉතින් අර යම් පමණක සම මේ සමනවීමක් වෙන්න පුළුවන්. ඕක ඔහම යන්න දෙන්න දවස් දෙක තුනක් යනකොට ඕක හරියාවේ. ඔව් ඔව්. ඊට පස්සේ ආයෙත් බලන්න සක්මනේ තමට අරමුණ වැටහෙනවා නම් ආයෙත් අරමුණට දාන්න. අර සක්මන ගොඩාක් වෙලා ඉන්න අපහසුයි මේ විනාඩි 20ක් උපරිම උදේට නම් පැය භාගයකට වගේ හිටියයි. අනික් වෙලාවට විනාඩි 20කට වැඩි ඉන්න අමාරුයි, ධනිස් අමාරුයි. ඊට පස්සේ වාඩිලා මොකද ආය ආනාපානේ කරන්නේ. ඔව්. එතකොට සමාධිය වෙන්නේ නැද්ද දැන්? සමාධිය එනව පටන් ගන්නකොට ඊට පස්සේ කොච්චර හරි සිතවිලිමයි එන්නේ. එන්නේ. ඒ එන සිතුවිලි ටික එතනදී බලන් ඉන්න පුළුවන් නම් ඒත් හැබැයි එතනින් දාන්නත් පුළුවන් ඉතින්. දැන් හිත දිහා බලනවා නම් දැන් ඔය සිතුවිලි සිතුවිලි එනවා කියන්නේ දැන් සිතුවිලි දිහා අපිට බැලිලක් තියෙනවනේ. ඒ හින්දා ඒ දෙහා නිකන් පැත්තකටලා බලන් ඉන්න මගේ නොවන දෙයක් වගේ. දැන් යා ගඟ ගලනවා. හැබැයි අපි මුකුත් ඒකට මෙව කරන්න යන්නේ නැහැ. ගල්ලා ගල්ලා ගල්ලා ගල්ලා ඕක හැබැයි يعني අපි ඒකට උදව් නොකිරීම හරහාම මේක දුර්වල වෙනවා. يعني පොඩ්ඩක් ඉතින් ඉවසන්න ඕනේ. يعني ටිකක් ගලනවා මේක මතු වෙනවා. හැබැයි මතු වෙන මතු වෙනවා නැතිලා යනවා. මතු වෙනවා නැතිලා යනවා. මතු වෙනවා නැතිලා යනවා. අර උනනවා වගේනේ. ආයෙත් උනනවා ඇති වෙනවා. ආයෙත් උනනවා ආයෙ නැති වෙනවා. ආයෙත් උනනවා ආයෙ නැති වෙනවා. හැබැයි අපි බලාගෙන ඉන්නවා. හැබැයි මේ අහුවෙන්න යන්න එපා එකකටවත්. මේක එකක්වත් මගේ කරගන්න යන්නත් එපා. මේක කරදරයක් කියලා හිතන්න යන්නත් එපා. මධ්‍යස්ථව බලාගෙන ඉන්නවා. ඒ ඒ ඉඳීම තුල මෙයා පොඩ පොඩ පොඩ පොඩ පොඩ දුර්වල වෙන්න ගන්නවා. එන සිතුවිලි වල ශක්තිය අඩු වෙන්න ගන්නවා. එතකොට අන්න පොඩ පොඩ දුර්වලලා දුර්වලලා ගිහිල්ලා අන්න ආයෙත් සමාධි වෙන්න පුළුවන්. පොඩි ද්වේෂයක් එනවා මේ ඒක ආවේ නැහැනේ සමාධිය හම්බුන්නේ නැහැනේ කියන්නේ. නෑ නෑ සමාධිය නෙවෙයි මේ සිතිවිලි එන්නේ මාරේ බල්මත්ද කියලා ද්වේෂයක් එනවා. තාම දාලා නැහැ බල්ම. <laughs> නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඒක වාසියට ගන්නයි තියෙන්නේ. ඒ කියන්නේ සිතුවිලි ටික එනවා කියන්නේ අපිට ඒ කියන්නේ නිකන් හිතන්න කියන්නේ හිතේ ඔය ඔක්කොම ටික තැම්පත් වෙලා තිබුණොත් මේක විසුද්ධියක් වෙන්නේ නැහැනේ. සුද්ධ වීමක් වෙන්නේ නැහැනේ. කියන්නේ හිතේ යම් පමණක සමාධිමත් මට්ටමකදී ඔය වගේ හිතේ තියෙන යම් කිසි කියන්නේ මතු පිට මට්ටමක තියෙන මේ ස්වභාවයක් රැඳිලා තියෙච්ච ස්වභාවයක් නිකන් මඩ ටිකක් කියලා හිතන්න. මේ මඩ ටික සුද්ධ වෙන්න ගන්නවා. ඒක හැබැයි සුද්ධ වෙනකොට නිකන් අර සැරවයින් වෙනවා වගේ දෙයක් වෙන්නේ. සරව ටික අයින් වුණාට තරමට අන්න සුවාලේ සනීප වෙනවා. මේ දවස් හතරෙම සිතිවිලි. තවත් තව හතරක් විතර බලන්න. <laughs> නෑ ඕන්නම් හැබැයි ඉතින් ආයි අරමුණට දැම්මත් මොකද උනේ? සක්මනේදී ආ සක්මන වැඩි කරන්නේ නෑනේ. පරයන්කදී අරමුණට දානවා. අරමුණට දාපුවාම හිත සමාධිගත වෙනවා. ආයිඩින්ග වෙලාවක් යනකොට අර ටික එන්න ගන්න. එහෙමනම් ඕකෙම යන්න වෙනවා. ඒ කියන්නේ සමාධි වුණාට පස්සේ නම් ওই ටික එන්න ගන්නේ එන්න දෙන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ආපු තරමට හොඳයි. ආපු තරමට පොඩ්ඩක් ඉවසගෙන ඉන්න මොකක්වත් මම මගේ කරගන්න යන්න එපා. උපේ කියන්නේ හිතේ ද්වේෂය හට ගන්න, ද්වේෂෙන් නවත්ත ගන්න. ද්වේෂෙන් නැතුව මේ එන දේ හොඳයි කියලා ගන්න. කියන්නේ මෙතන මේ සුද්ධ වීම Tamanට වෙන මේ ආශිර්වාදයක් කරගන්න. කියන්නේ මේ ටික හොඳට අයින් වෙලා ගිය තරමට මහත්යාගේ හිත තව තැම්පත් වෙනවා. ඒ කියන්නේ අර කලින් හිතේ සමාධි ස්වභාවයට වඩා හිතේ තැම්පත් භාවය වර්ධනය වෙනවා. හැබැයි පොඩ්ඩක් ඉවසගෙන ඉන්නයි තියෙන්නේ. යන විදිහ හොඳයි. ගැටලුවක් නැහැ. හොඳයි. හොඳයි. එහෙනම් අපි අද ධර්ම සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා. නැවතත් සවස් 5ට ධර්ම දේශනා වාරයත් සමග මුණ ගැහෙනවා. සීල දනාටම තෙරුවන් සරණයි.